ගෞරවනීය ස්වාමින් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයං අපරිඤ්ඤාතං ඕසමයි හන්ති මච්චුනෝ තීති ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා සූත්‍රමය අනුග්‍රහිතයක් වශයෙන් සර්වචනාංශේ විසින් දේශනා කරන්න ඉච්චි වටිනා සූත්‍රයක් ඉස්සරහින් තියාගත්තා නැත්නම් මාත්‍රකා වශයෙන් තියාගත්තා ඒ සූත්‍රය සංගීතකාරක ස්වාමින් වහන්සේලා සමිද්ධි සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ. ඒකට හේතුව ඒ සූත්‍රයේට මැදිහත් වෙනේ ස්වාමීන් වහන්සේගේ නම සමිද්ධි කියන නම නිසා මේක දැනට සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සංයුත්ත නිකාය කියන පොතේ දේවතා සංයුත්තේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් අපි මේ සූත්‍රය ඉස්රායින් තියාගෙන මාතෘකා කරගෙන මේ වෙනකොට මාත් දවස් කීපයක්ම ගත කරලා තියෙනවා. ඒ දවස් ටිකේ ඇතිවෙච්ච දැනුම අපි අද දවසේ ධර්ම දේශනාවට කලින් මාතෘකාවක් වශයෙන් නැත්නම් සම්පින්දනයක් වශයෙන් ගත්තොත් මේ සිද්ධ වෙන්නේ ඊ타ත්ම භද්‍ර යවුණේ වයසේදී පැවිදි වෙච්ච දකුම් කලු පිං ඇති ස්වාමීන් වහන්සේ නමක් තපෝදානදීයේ පැම්පහසු කරලා ඒ ස්වාමීන් වහන්සේ ගත වේලීම සඳහා අන්දනේ පමණක් ඇඳගෙන අවුවේ අවුව තපින වෙලාවක නැත්නම් ගත ස්වභාව ධර්මයෙන් වේලෙන වෙලාවක දේවතාවෙක් අහසේ ඉඳලා ඒ ස්වාමීන් වහන්සේට මතක් කරනවා මහාන ඔබ මේ සාමාන්‍ය මිනිස්යන් විසින් විඳින ලද විඳිය යුතු කවුරුත් පතන්නා වූ කාම සම්පත්‍ය බුද්ධ විඳින්න නැතුව අයෝ මහානකම් කරන්න හදන්නේ කාම සම්පත්තිය බුද්ධිය ලබන්න පුළුවන් කාම සම්පත්තිය නොවිඳ කරන මහානකමක් ඒ නිසා අනුකම්පාවෙන් ඔය කියනවා කාම සම්පත්තිය බුද්ධි විඳලා පස්සේ මහානකම කරපන් මේ විදිහට වටිනා කාලේ නාස්ති කරගන්න එපයි කියලා. කාලෝ වෝමා වෝමා උපච්චක. කාලේ ඉක්ම ගන්න එපා. මොකද ඔය තරුණ කම තරුණ හැම ලක්ෂබම් පාවිච්චි හැමදාම කරන්න බෑ. කරන්න පුළුවන් කාලේ තරුණ සමයි තරුණ හැමයි පෙන්න අම්මයි දුව වාගේ පෙනී හිටලා වැඩ කරන්න පුළුවන් ටික කාලයයි ඒ ටික කරලා ඉවරලා පස්සේ මහානකම් කරන්න කියන එකයි දැන් කාලේ වචනෙන් කියනවා නම් කියන්න තියෙන්නේ. ඉතින් ඒකනේ පත්‍ර වලින් අපිට දැන්නත් කියන්නේ. ඒක හැමදාම නෑ. ඒ ඒ කාමයේ බුද්ධ විඳින්න පුළුවන් කාලයේ බොම ටිකයි. අන්නේ කාලේ කාමයේ බුද්ධ විඳින්න බැන්නා කියන්න වෙන්නේ දත් දත් නැතිදා උක්දඬු කිනි තපින්නද යුද්ධෙත් නැති කඩුව කොස් කොටන්නද කියලා අර වතුර නැති මාළු නැති වතුර විලක් ගාව බලහන් ඉන්න පිළිහුඩුවෙක් වාගේ තමන්ගේ ජීවිතයේ පසු කාලේ පශ්චාත්තාප වෙන්න වෙනවා ඒ විදිහට විඳ යුතු සැප විඳ නැත්තම් කියන එකයි මේ దేవතාවා කියන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම මේ කාලය පිළිබඳ මට මේ දන්නේ නැහැ. ඒක වැහිච්ච දෙයක්. ඒ නිසා මම ඒකෙන් ඇතිවෙච්ච සංවේගය නිසා වැඩ කරනවා මිස මම ක්ෂණයේ ඉක්මවා ගත්තේ නැහැ කියලා. මම ක්ෂණයේ ඉක්මවා ගන්න නැතුවයි මේ කටයුතු කරන්න කියලා. ඒක ලියවලා උත්තරයක් බඳිනවා. සරුවචන් වහන්සේ කාලයේ කාලීන නැත්නම් කාලික සැප කියලා සඳහන් කරන්නේ කාමයට මේ කාමය බහු දුක්ඛ බහු පායාසෝ බොහෝ දුක්ගෙන දෙන බොහෝ දෙඩවිලි දොඩවන ඒ වගේම කෙලවරක් කරන්න බැරි දුක් ඇති කරන දෙයක් ඒ නිසා කාමය කාලිකයක් වශයෙන් බුදුහාඳු සඳහන් කරනවා ධර්මය සාන්දෘෂ්ටිකයක් වශයෙන් සඳහන් කරනවා එතකොට අර දෙවියෝ මේක බිමට බහිනව අර කතාව කිව්වට පස්සේ බිමට බහැලා කියනවා ඔබ මේ භද්‍ර යවුණ වයසේ ඉන්නේ කලු කෙස් තියෙන්නේ ජීවිතේ ප්‍රථම යාමේදී මේ තාන්දිස්තික සැපතියෙද්දි කාලිකයක් පස්සේ යන්න එපයි කියලා. ඒතර දෙයියෝ අනිත් පැත්ත හරවලා කියනවා මේ සමිද්දි සාංශය අනිත් පැත්ත හරවලා කියනවා වැරදිලා වචන දෙක කාලික කියලා බුදුහාමුදුර සඳහන් කරන්නේ කාමෙට ඒක බොහෝ දුක්ගෙන දෙන බොහෝ පායාසගෙන දෙන දෙයක්. ධර්මේ සාන්දෘෂ්ටිකයි අකාලිකයි එහි පයිසිකයි ඕපනයිකයි පච්චත්තං වේදි තබ්බයි විඤ්ඤූහි එතකොට මේ දෙයියෝ ඒකට අහුම්කම් දෙනවා. මොකද එයා පාවිච්චි කරපු වචනමයි අනිත් පැත්ත දාලා උත්තර දෙන්නේ. එතකොට මේ දෙයියෝ කතා කරලා කියනවා සමිද්දි ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ තියෙන සාන්දිටික මම දන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මයේ දැන් දැන් බුද්ධ විඳින්න පුළුවන් අස්පනා පිට බුද්ධ විඳින්න පුළුවන් ගතියක් මම දන්නේ නැහැ. අකාලිකයි කල් නොවේවා ප්‍රතිඵල දෙන බව ගන්නෙත් නැහැ. ඒයි පසිකයි කියලා කාට හරි මෙහෙම පෙන්වන්න පුළුවන් රසයක් පෙන්වන්න පුළුවන් තරම් තෙදක් ධර්මයේ තියෙන බව මම දන්නේ ඕපනයිකයි ධර්මයේ ලාවට පටන් ගත්තට ක්‍රමයෙන් ක්‍රමයෙන් ඊටාම ගැඹුරකට යොමුමක් ලබා දෙන බව තල්ලුවක් ලබා දෙන බව මම දන්නේ නැහැ පච්චත්තං වේදි තබ්බෝ ඒක ඉතින් ඔච්චර ඥානයකින් දතයුත්තක් විදිහට මම දන්නේ කියලා ඒ සමිද්දි ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ඒ දේ අගය කරමින් කියනවා ඔබ වහන්සේ කියන දේ පිළියක් මට දැනගන්න කැමති කොහොමද මේ ධර්මය සාන්දෘෂ්ටික වෙන්නේ කොහොමද අකාලික වෙන්නේ ආදි වශයෙන් සමිති ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඒ දීප අලුත් අර්ථකතනය මොකද මේ දෙයියෝ දන්නේ කාමයේ විතරමයි සාන්දෘෂ්ටික වශයෙන් මෙලෝ වශයෙන් ඇහැට රූප කනට ශබ්ද ආදි වශයෙන් ඒ ලැබෙන බාහිර බාහිර ආරම්මන ඒ ආධ්‍යාත්මික ආයතන වලට ගැටෙනකොට ඒ රූප දැකීමෙන් ඇතිවෙන දස්සන කාමේ යකින් සද්ද හීමෙන් ඇතිවෙන ශවන කාමය ඒ වගේම සමුල්ලේපන කාමය ඒක තමයි සාන්දෘෂ්ටික ඒක අල්ලලා පෙන්වන්න පුළුවන් මේ හෙන්න බලන්න මෙන්න මේ කෑම මේ රූප මේ ශබ්ද මේ ගන්ධ රස ඉන් එහාට මේ ධර්මයක ඇත්තා වූ සාන්දෘෂ්ටික ගතියක් දියන්න වැටෙන්නේ. එනිසා දෙයියොම ඉල්ලුවාට පස්සේ සමිද්ද ස්වාමීන් වහන්සේ කියනවා මම ළඟදී පැවිදිච්ච කෙනෙක්. මට ඕක පිළිබඳ එච්චරම දැනුමක් නැහැ. නමුත් මේ ළඟ සරුවචනාංශ වැඩ ඉන්නවා. ආවොත් නැත්නම් ගියොත් දැනගන්න පුළුවන් කියලා. ඒතර දෙයියෝ බොහොම සාහලවලා බය වෙලා කියනවා සරුවචාන්සේ නිතරම මේ ශාක්‍ය දිවුරුන් අර වට කරගෙන ඉන්නේ අපි වගේ අල්පේ ශාක්‍ය දෙවි කෙනෙකුට ළඟට යන්නක ප්‍රශ්නයක් අහන්නත් බෑ. හැබැයි ඔබ වහන්සේ මං වෙනුවෙන් ප්‍රශ්නේ අහනවනම් මට ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. මට ඒ කියන දේ අහගෙන ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ දෙවියන් දේවතාව අර ස්වාමීන් වහන්සේත් එක්ක එදෙන රජගහනුවර වේලුවනාරාමයට යන. වේලුවනාරාමයට ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ පත්කඩෙල්ල තුන්සරක් වැඳලා ਸਰවචනාස්ත්‍රි කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම මෙහෙම තපෝදාවනේ පැම්පාස් කරන්න ගියා. ගිහිල්ලා පැම්පාස් කළ ඉවර වෙලා මේ ඇඟ වේලමමින් ඉන්න වෙලාවදී මෙන්න මේ දෙවියෝ මට මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මේ මම ඒ දේ යන මෙහෙම උත්තර දුන්නා. ඊට පස්සේ දෙවියෝ පෙනී හිටලා එයා කියපු දේ නැවත තහවුරුවක් කරා. මම ඒකට මෙන්න මෙහෙම අර්ථකථනයක් දුන්නා. දැන් මේ දෙයියන්ට ඒ මම කියාපු වචනේ පිළිබඳව විස්තර විභාගයක් ඉල්ලනවායි කියලා. ඒක නිසා සර්වචනාස ළඟට ආවා. ඒ දෙයියෝට ප්‍රශ්න අහන්න බෑ කිව්වා. මොකද හේතුව එයා අල්පේ ශක්ති දෙවි කෙනෙක්. මේ වට වෙලා ඉන්න මහේශාක්‍ය දිවුරුන් අතර යාට සභාවට එන්න බෑ. ඒක නිසායි මම මේ අහන්නේ මට අවසරයි මේ මේ දෙවියන් කියන කාමයේ තියෙන කාලික සැපයත් ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික සැපයත් පිළිබඳව මේ දෙයියෝ ප්‍රසිද්ධිය අවංකව මෛත්‍රියෙන් කරුණාවෙන් මේ අනුන්තන උපදේශයක් තියෙනවා. මොකද මට නම් තේරෙන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා අපට කියලා දීලා තියෙන දේවල් නැත්නම් සරුවච්චන් වහන්සේ අපට කියලා තියෙන දේවල් එක බලනකොට මේ දෙවි කෙනෙක් වගේ මිනිස්යා විසින් බොහොම ශ්‍රේෂ්ඨයි සලකන දෙවි කෙනෙක් වශයෙන් මෙයින් සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියක දැන් සම්පූර්ණ අයෝනිසු මනස්කාරයක ඒ නිසා මෙයා කරුණාවෙන් මෛත්‍රියෙන් අපිට දෙන්න හදන්නේ ගිනි කුලියක් සම්පූර්ණ නොමග යෑමක් නමුත් මට එහෙම දෙයක් උනේ නෑ කරුණා කළා මේකට මැදිහත් වෙන්නේ කියලා එදිනෙදි සර්වචන් වහන්සේ ඒ දෙවියන් දෙවියන්ම සමිද්ද කියන దేవතාවම අරමුණු කරලා සරුවචනසේ 아무තු විදියකට ප්‍රශ්න විසඳන්නේ අක්ඛේය සංඤීනෝ සත්තා. ඒ దేవතාවට කියනවා මේ ලෝකේ මිනිස්සුયો දන්නේ දැනට ප්‍රසිද්ධ වෙලා තියෙන නම් කොට කියලාද තොරතුරු වලට විතරයි. නමුත් ලෝකේ වගේ ප්‍රසිද්ධ වෙච්ච නැති විශාල දනු සම්භාරයක් තියෙනවා. ඒ දනු සම්භාරයට හැංගීමක්වත් මිනිස්සුෙකුගේ නැහැ. දැනට ප්‍රකාශිත ප්‍රසිද්ධ නම් කොට කියලාද දේ පමණයි මනුෂයාට හැංගීමක්වත් තියෙන්නේ. ඒකත් අතනෙමෙතින් අහුලගත්ත දෙයක්. ඒ අනුව මේ මිසක්කා මේ කේවල ධර්ම පිළිබඳව ඒව නැත්තම් සංසන්දනාත්මක මැට්ටින් එහා පැත්තට ගිය පරමාර්ථ ධර්ම පිළිබඳව මනුස්සයෙකුට මේ සාමාන්‍ය මනුස්සෙන මොනම හැඟීමක්වත් නැහැ මොකද ඒ හැඟීමක් ඇති කරගන්නේ මේ පරමාර්ථ ධර්ම ප්‍රකාශයටපත් කරන්න බෑ ඒ නිසා මිනිස්සු අල්ලගෙන තියෙන මේ දැනට ප්‍රසිද්ධ වෙච්ච දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කිව්වා වගේ මිනිස්සු අල්ලගෙන කතා කරන දිලිසෙන දේවල්, ප්‍රකාශිත දේවල්, දැනට සම්මත වෙච්ච දේවල්, නම් කොට කියන ලද දේවල්, උද්දේශන ලද දේවල්. ඒ නිසා අක්ඛේය සංයෝ සත්ත අක්ඛේයස්මි පතිටිතයි. ඉතින් ඒකේ පිහිටලා මම මේ ධර්මයෙන් මෙන්න මේ කොටස මම දන්නවා. මේක මට තාත්තා කියලා දුන්නේ. මේක මට ගුරුවරයා කියලා දුන්නේ. ඒක ඉතින් මම මෙන්න මේ විදිහ මට උපාධියක් තියෙනවා. මට මේ මේ විදිහ මට ඒකේ මේ දැනුමක් තියෙනවා. ආදි වශයෙන් අර දන්න තරුන් දැනුම් සම්භාරය තමන් ඔටුන්නක් කරගෙන ලෝගුවක් කරගෙන එහිම පිහිටලා මං අසවල් අසවල් දැනුම ඇත්තෙක් කියලා අර ලේසයක් වෙච්ච දැනුමේ පිහිට සිටිනවා. ඒකේ තමයි එල්ලී ඉන්නේ. එල්ලෙන්න බලක් නැති දඟලන මිනිස්සයා. ඒක නිසා අක්ඛේ යස්මින් පතිට්ඨිත. අක්ඛේ යසං අපරිඥා අපරිඥාත. ඒ මනුස්සයා දන්නේ නැහැ මේ දන්න මේ ලෞකික දැනුම මේ ඉන්ද්‍රිය ගෝචර දැනුම කොච්චර ලේස මාත්‍යයක්ද කියලා මනසට හිතා ගන්නවත් බෑ. මොකද එයා කවදාකවත් પરමාර්ථ ශේෂ්ත්‍රයට ගිහිල්ලා නැහැ. එයාට පේන්නේ ප්‍රකාශිත කොටස විතරයි. ඒක නිසා එයාට ඥානය කියන එක, චක්ෂුෂය කියන එක, ධර්මය කියන එක මොනම හැඟීමක්වත් නැහැ. මොකද අර දන්න ටිකේ ගිලිලා ඒකේ ඉන්නවත් දවස මදි. මුළු සුමානෙම මදි. මාසෙම මදි. අවුරුද්දම මදි. ජීවිතේම මදි අර දන්න ටිකේ උදම්මනානා ඉන්න ඒක පිළියම් කර කර ඉන්න ඊට පස්සේ මේ මනුස්සයාට කවදා හරි කිව්වොත් මේ ඕක බොහොම ලේසියක්. ඕක නෙමෙයි නියම ධර්ම කියලා කියන්නේ. ඕක හරහා ගිහිල්ලා දැනගන්න තියෙන પરමාර්ථ ධර්ම ටිකයි කියලා එයා කියනෙන් පෙන්නන්නකෝ ඒක කොහෙද තියෙන්නේ. දැන් මට දන්න ධර්ම නම් මේ කහ පාට, නිල් පාට, රතු පාට, රවුම් හතරස් කියලා මට පෙන්න තැයි. මන් දන්න දැනුම තියෙන මේ ශබ්ද මට කියන්න පුළුවන් මේ රොක් මියුසික්ද ක්ලාසික් මියුසික්ද බෙර තාලද උඩරට නඩුද පාදරට නඩුද මට පෙන්වන්න පුළුවන් ගඳ කිය හැකි මේක මේ ගන්ධාර දේශින්ගේ නපු ගඳ මේක අසවල් සුවඳ ඕන දෙයක් මට පෙන්න තැයි රස මේ චීන කෑම මේ ජපන් කෑම මේ උඩරට කෑම මේ පාතරට කෑම ඔක්කොම පෙන්න තැයි පහස මට කියතයි මේ කයට දැනෙනවා මේ මට මේ යාන වාහන කොට මෙට් වලින් පෙන්න තැයි පහස නමුත් ඔබ කියන ඔය පරමාර්ථ ධර්ම වල වර්ණේ මොකද්ද? රස සද්ද මොකද්ද? ගඳ මොකද්ද? රස මොකද්ද? පහස මොකද්ද? ඉතින් බොරුවක් නේ ඔය. ඔය ගූඪ ධර්මනේ. නැති දේවල් නේ මේ කතා කරන්නේ. මේවා නිකන් භූත දේවල් නේ. මං කියන දේ ඊට වඩා කොච්චර හොඳ කියලා ඔය හැම විද්‍යාඥයෙක්ම නැවත නැවත කළ පෙන්වන්න පුළුවන් දේ තමයි විද්‍යා පරිශ්‍රණ කියලා කියන්නේ. ඒ කියන්නේ නිත්‍ය සංඥාවේ ඉඳලා තමයි විද්‍යාව පිටලා තියෙන්නේ. ඒ දේ නැවත සිද්ධ වෙන්න බැරි දෙයක් නම් විද්‍යාඥට ගන්නේ නැහැ. ඒක ගුඩයි. ඒක গুপ্তයි. නැවත මේ පොළවේ අතන කරපු දේ මෙතන කරන්න පුළුවන් නම් විතරයි විද්‍යාත්මක සත්‍යයක් වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන එක දෙයක් ආදාකත් ලෝකෙ දෙසරක් වෙන්නේ නැහැ. වෙච්ච දේ උනා. ආය කවදාකවත් වෙන්නේ නැහැ. ඒ තරම්ම අනිත්‍ය ලෝකයක් මේකේ තියෙන්නේ. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් දැන් කාලේ වචනෙන් කියනවනම් ওই කියන සම්මුති, ওই කියන දැනුම් සම්භාර සම්පූර්ණ නිත්‍ය සංඥාවට වැටෙන දේවල් ඒක තණ්හාව පිණිස පිහිටවගෙන මාන්නෙ පිණිස පිහිටවගෙන ඒක මමයේ කියාගෙන ඒ කොච්චර මමද කියලා කියනවනම් මට තේරෙන්නේ නැත්නම් මට අහුවෙන්නේ නැත්නම් දැන්ට සම්මත නැත්නම් සියල්ලම ගුඩයි. සියල්ලම গুপ্তයි. සියල්ලම මායාකාරී. ඒ ඔක්කොම දන්නේ නැති මිනිස්සු අතර තියෙන බහුමත කියලා ප්‍රතික්ෂේප කරනවා. මේක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අවුරුදු 2600කට ඉස්සෙල්ලා. නමුත් අපි අද ඉන්නේ අවුරුදු 200ක ඔන්න ඔය බොරුවක් කාලා. විද්‍යාව විසින් බටහිර මේ දේවවාදයක් විසින් සම්පූර්ණ මානවයා සම්පූර්ණම මානවයා අවුරුදු 200ක් පස්සට ඇදලා තියෙන්නේ ඒ අවුරුදු 200 පුරාවටම මිනිසයා තුළ තිබුණු බයලජ්‍ය දෙක නැති වුණා ආචාර ධර්ම නැති වුණා මොකද විද්‍යාවට බයලජ්‍ය නැහැ විද්‍යාවට ආචාර ධර්මත් නැහැ විද්‍යාවට තියෙන අල්ලලා පෙන්වන්න පුළුවන් දේ දවල් පෙන්වුවත් එකයි රැ පෙන්වුවත් එකයි එතින් මේක දකින දනුවක් ඇති කෙනා ඒ પરමාර්ථ ධර්මසා ප්‍රඥප්ති ධර්ම අතර දැනුමක් තියෙන කෙනා මේ ප්‍රඥප්තිය පොඩ්ඩක් දැනගෙන අර ඔළුවේ ඉසේ කක්ක තියාන ඉස්සා ඉස්සිස් කියන වගේ ඒ Taman දන්න ටික අල්ලගෙන නටන නැටිල දිහා බලනකොට මේ దేవතාව එච්චරම අමුත්තක් නැහැ. මේ ගැන කියනකොට කියන්න බටහිර දැන් කාලේ තියෙන උපමාවකින් එහෙම නැත්නම් දැන් කාලේ තියෙන හිත්වදින දාලට කියනවනම් පසුගිය සත වර්ෂයේ පසුගියත් ඉස්සලා ඔය සයිසෙක් නිව්ටන් කියන මිනිස්සයා මේ ලෝකේ ඒ ගුරුත්වාකර්ෂණ බලය ඝණයක නැත්තම් ද්‍රව්‍යයක තියෙන ගුරුත්වාකර්ෂණ බලය හොයාගත්තට පස්සේ එයා සම්පූර්ණ භෞතික ලෝකෙ විශාල වෙනසක් ඇති කරා. ඒ වෙනස නිසාම ඒ පුද්ගලයා පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් රාජ්‍ය සභාවට ගිහිල්ලා තියෙනවා. ඒ මිනිස්සයා Tamange දැනුම ප්‍රමාණය කොච්චර පුංචිද කියලා දන්න බව පෙන්වන්න කියලා තියෙනවා. මම මේ වැල්ලේ සෙල්ලම් කරන සිප්පි කඩුත් එක්ක සෙල්ලම් කරන පොඩි එකෙක් විතරයි මේ ඉස්සරහා තියෙන මූදකට මට දැනුමකුත් නැහැ. පිටිපස්සේ තියෙන මහා පොළොව ගැන මට දැනුමකුත් නැහැ. මම දන්නේ මේ බොහෝම ඩිංගිත්තයි කියලා. එයා මේ පාර්ලිමේන්තු අවුරුදු 7ක් විතර වගේ මං හිතන්නේ නියෝජනය කළ තුනක් කවදාකවත්ම කතා කරලා නැතිලු. එකම එක දවසක් ගිනස් පොතට නෑ හැන්සාත් වාර්තාවට ගිහිල්ලා තියනලු පාර්ලිමේන්තුවේ වැඩ කරන මිනිසෙකුට ඉන්නේ කියලා මේ ජනේල වසන්ඩ කිව්වලු ඉච්චරලු. එයා කවදාකවත් අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ලා නෑ මොකද එයා දන්නවා එයාගේ දැනුමට මම කොච්චරද පොඩ්ඩක් දන්නේ කියලා. නමුත් සරුවචනාංශේ බුදු වෙච්ච දවසේ කිව්වේ සදේවකස ලෝකස සස්සමන සම්බ්‍රාහ්මන පජාය දේව මනුස්සාය අහං ඥානාමි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකේ මම දන්නවයි කියලා කියනවා. උන්වහන්සේ එහෙම එහෙම ප්‍රකාශ කරන්න බැරි තාක්කල් උන්වහන්සේ මම බුද්ධත්වයට ප්‍රකාශ කරන්නේ නැහැ කියලා පැහැදිලිවම ප්‍රකාශයක් තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ. යම් දවසක මට තේරුණා නම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ මම දනිමි කියලා ඊට පස්සේ තමයි මම කියේ බුදුණයි කියලා. ඒ නිසා බුදුරජාණන් මේ කතා කරන්නේ මේ මනුස්සය විසින් ප්‍රකාශයටපත් කරන ලද නම් කරන ලද උදෙසා කියන්න පුළුවන් කොටස ගැන නෙවෙයි. ඒක ප්‍රතික්ෂේප කරලත් නෙමෙයි. ඒක ඊ타ත්ම පුංචි කොටසක්. හැබැයි මේ පෘථග්ජනයට කතා කරන්න පුළුවන් මේ භාෂාව හරහා විතරයි. එයා දන්නේ මේ දිලිසෙන සියල්ල පමණයි. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන මේ මිනිස්සෙන්න තියෙන හැඟීම මනුස්සයන්ට හැඟීමක්වත් නැහැ પરමාර්ථ ධර්ම ගැන හැඟීමක් තියෙනවා නම් ඒක ඊට ඉස්සෙල්ලා කවුරු හරි විසින් ප්‍රකාශ කරලා දාන්න. ඒක කවුරු හරි විසින් නම් කොට කියන ලද්දා. උදෙසා කියන ලද්දා. ওই බටහිර අපි ඉස්කෝලේ යන කාලේ මේ ශාක විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව උගන්වනකොට ඒ ශාක සහ සත්ත්ව නම් කිරීමේ ක්‍රම හොයාගත්ත මිනිස්යාට බුදු අම්මේ දෙන ගෞරවයක්. මඤ්ඤොක ගහට මැනියොට් යුටිලිසිමා කියලා කිව්වා කියලා නම් දෙකකින් එක නම් කරුවට පස්සේ ඒක බතල ගහෙන් බතල බැවින් වෙන් කළ දැනගන්න පුළුවන්. ඒ නිසා මේ නාමකරණය අද පවා සුවිශේෂී බ්‍රහ්ම නිර්මාණයක් වශයෙන් කෙනක් දාන. ඒ වගේ මේ සතා පරිවිය මෙහිමයි නම් කරන්නේ කබරයා මෙහිමයි නම් කරන්නේ කිව්වේ නාමකරණය හරහා තමයි ඔය දැනුම ප්‍රමාණ කරන්න බටහිර මිනිස්සු අල්ලගත්තේ. එදා ඉඳලා මොන දැනුමක් ආවත් ඒගොල්ලන්ගේ රාමුවට වැටුනේ නැත්තම් ඒව ගණන් ගන්නෑ. මේ ළඟදී පත්‍රයේ තිබුණා කිව්ව ආටිකල් එකක් සිංහරාජ අඩවියේ ඉන්න හොටේ හොම්බේ හොටක් තියෙන ගෙම්බෙක් කතා කරලා කිව්වලු උඹලා දන්නවද සුද්දෙක් ඇවිල්ලා මාව අඳුනගත්තා. දැන් උඹලට මං අයිති නෑ. මගේ නම පේටන්ට් රෙකෝඩ් කරලා ඉවරයි. ඇමරිකාවේ ඊට පස්සේ එන්න එපා මං ගැන රිසර්ච් කරන්න. මං ගැන රිසර්ච් කරන්න පුළුවන් ඒ සුද්දට විතරයි. මම ලංකාවේ ඉපදුනාට උඹලත් එක්ක හිටියට උඹලට මං අයිති නෑ දැන්. මං අයිති ඇමරිකන් කාර්යයකට. ඔන්න අපිට වෙච්ච දේ අපේ සිංහරාජාට විපදිච්ච නිකන් ගස් කිඹා. ඌ සුද්දා දැක්කේ ඉස්සල්ලාම සුද්දා පොතේ ලිව්වා මේ නම දැම්මා ඊට පස්සේ ඌ ගැන කතා කරන්න වංශයටවත් අත තියන්න කාටවත් අයිතියක් නැහැ. කොච්චර පාහරද කියලා බලන්න මේ පාලන ක්‍රමේ මොක නිසාද මේ නාමකරණය නිසා. නාමකරණය නිසා. බුදුරජාණන් වහන්සේ කියනවා මිනිස්යාගේ දනුව සේරම අක්ඛේයස්ම අක්ඛේය සංඤිනෝ සත්තා. කවුරු හරි මේක පත්‍රයේ ආටිකල් එකක් දාපු ගමන් ඒක ඇත්තට ගස්ගෙන් බඩත් වැඩිය බාලයෙක් එක්ක වැඩේ කරලා තියෙනවා. එහෙම අල්ලගෙන මමයි ගෙම්බ ගැන දන්නේ කියන කතාව වගේ. නමුත් ගෙම්බ දැන් කියනවා මම සුද්දට අයිති ඕගොල්ලන්ට මාව අයිති නෑ. ඔය නන්දමාලි කියන්නේ අර තරුංගලේ කුඩ ඇරියට පස්සේ උඹ හැදුවේ අපේ ළමයි උඹ උඩට ගිහිල්ලා සැසිරෙනකොට උඹ හරි උජාරුකමක් තියෙන උඹ දැනගන්නේ ඒ වුණාට උඹ හැදුවේ අපේ ළමයි. ඒ වගේ අර කවද කවුදොත් කියනවා එපාත් පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ සුරංගනාවල් ඉන්නවලු ඒව පොයි ඒව බොරු මේ උඹට කිරු දුන්නේ මම. ඌව කතා අහන්න එපා, බයිලා කතා අහන්න යන්න එපා කියලා බුදුරජාණන්සේ අපට කියනවා. මම මේ කතා කරන්නේ සියල්ල දැකලා. මම මේ කතා කරන්නේ සරුවඥව. නමුත් උඹලාට දැනුම කියලා අල්ලගෙන තියෙන්නේ කවුරු හරි විසින් කාලා වමාරන ලද්දා. කවුරු හරි විසින් වමාරා කරන ලද්දා. මේක මෙච්චර දන්නවයි කියලා ආඩම්බර වෙනකොට ඒ මිනිස්සයා නාසලනුවක් දාගත්ත මීහරකෙක් වගේ. ඕනේ පැත්තකට අදින්න පුළුවන්. මොකද ඒ දැනුමේ අධිකාරිය වෙනම කෙනෙක් ඉන්නවා. ඒ අධිකාරියට අත තියන්න කාටවත් බෑ. ඒ නිසා මේ සංවිධානය කියන්නේ තන්නේ කර මාරපාක්ෂිකයි. තන්නේ කර මාරපාක්ෂිකයි නිසා අධ්‍යාපන සංවිධාන තියෙනවා. දේශපාලන සංවිධාන තියෙනවා. ආර්ථික සංවිධාන තියෙනවා. සුබසාධක සංවිධාන තියෙනවා. ඔක්කොම කරන්න මොකද කොටු ගහලා එක එක එක එක එක දාන්න. දැම්මට පස්සේ ඔක්කොමලා කොටු වෙනවා. බුද්ධ ජානන්සේ කියනවා සත්‍ය කවදාකවත් වචනෙට දාන්න බෑ. ඒ නිසා වචන දාන්න පුළුවන් හැම දෙයක්ම තුච්චයි, පාහරයි, නීචයි කෙලසිච්ච දෙයක්. හැම දෙයක්ම ලෝකේ නාමයෙන් කෙලසිලා තියෙනවා කියන්නේ. ඊට ඒ දැනුම පොඩ්ඩක් තියන තමයි අර දෙයියෝ අනුකම්පාවෙන් අර හාමුදුරන් කියන්නේ අනේ කාමේ පොඩ්ඩක් බුද්ධි විඳලා හිටපන්කෝ මේ මහානකම් කරන්න. හරි අනුකම්පාවකින් කතා කරන්න. ලොකු කරුණාවකින් කතා කරන්නේ. ඔය අවබෝධයකින් තොරව තියෙන හැම කරුණාවක්ම මොන වගේ භයානකයි. අවබෝධයෙන් තොරව අනුණ්ඩ කරන අනුකම්පාව පැහැදිලිවම අර්ධ සත්‍ය හරහා යන්නේ. ඒකට කියනවා වෙස්ටඩ් ඉන්ටරෙස්ට් කියලා. අනුන් ගැන කිඹුල් කඳුළු හෙලනවා. හැබැයි තමාගේ ගෙදර මරගාතේ. දෙයියොත් දන්නේ නැහැ බුදු කෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා බුදුරජාණන්සේ නිකම්ම දෙයියන්නේ කියන ඔබ දැනගනින් මේ සත්‍යෙන්නේ තියෙන හැඟීම අඩු ගන්න හැංගීමක් අසත්‍යර දින කවුරු හරි විසින් නම් කරලා දැන්නේ මොකට මිසක් එක එක්කත් කැමති නෑ නව දැනුමට එක එක්කත් කැමති නෑ තමන්ගේ හිත යට තියෙන මොකද්ද කියලා බලන්න යටි හිත ගැන දකින්න දකින්නකොට බය වෙනවා දකින්නකොට සහලවනවා දකින්නකොට නොදන්න දේශයකට ගියා වගේ හරියට මහා මොහොතමන පුංචි බෝට්ටුවක් ගිය මිනිහා ගොඩබිමෙන් ඈත් වෙච්ච ගමන් මුහුදුවක් කාරේනවා කොහේ යන්නද දන්නේ නැහැ කොයි පැත්තද දන්නේ නැහැ කැලේ ඇතුළට ගිහලා දවස් 4ක් විතර ගිහලා කැරකිච්ච මිනිස්සයාට මොනම තැනක්වත් පෑගෙන්න පෑගෙන්න දිසා මාරු වෙනවා. ගම කොහෙද කැලේ කොහෙද දන්නේ. ඒකට මේ මිනිස්සට පුදුමාකාර බයක් එනවා. වැලි කාන්තාරේ තනි වෙච්ච මිනිස්සයාට ඒ වියාල බය, අමනුස්ස බය ආවට පස්සේ බඩේලිය යනවා. දිසා දිසා මාරු වෙලා යනවා. දිසාගත වෙන්න බැරි වෙලා යනවා. ඉතින් ඊටත් වැඩිය භයානක තැනක තමයි මේ සංසාරේ අපි අතරමං වෙලා ඉන්නේ. ඊට පස්සේ අපකරේ අනුකම්පා කරන ඔය දෙවිවරු බ්‍රහ්මයෝ ඇමතිවරු සේරම ඇවිල්ලා ඔය අක්ඛේය සංඥාවක් අපිට දාන්න හදනවා. ඔබ දැන් මෙතන ඉන්නේ ඔබට මෙතෙන් යන්න මම මේක දෙන්නම් කියලා ඒගොල්ල සම්මත කරගත්ත ක්‍රමයක් හැටියට කරගෙන යනවා. නමුත් උන්ගේ පොතකවත් කවදාකවත් පරමාර්ථ ධර්මය ලියවිලත් නැහැ, දන්නේත් නැහැ. නිසා මෙතන විශාල විප්ලවයක් සිද්ධ වෙන්න ඕනේ. මෙතන විශාල රැඩිකල් වාදීව කල්පනා කරන්න ඕනේ. මේ කියලා තියෙන ඊට දිගේ ගියොත් ඒ කාන්තෙම නරක තැනකට තමයි යන්නේ. එසා පොතේ දැනුමේ තියෙන භයානකකම, පොතේ දැනුමේ තියෙන සීමිත ගතිය, පොතේ දැනුමට හැඟුම්බර වෙන ගතිය, සත්‍ය හැඟුම්බර කරන්නේ නැති ගතිය, සත්‍ය නිර්වචනය කරන්න බැරි ගතිය. දන්නවනම් අපි කවදාකවත් යමක් කිනකොට ගහපා දෙන්න යන්නේ නැහැ. මේක මෙහෙම වුණා මම මෙහෙම දැක්කා ඔබතුමා කැමති නම් පිළිගන්න නැත්නම් නිකන් ඉන්න එච්චරයි. නෑ මම දැක්කා මම දන්නවා මේක මගේ මෙහෙමයි. ඒ ගහපා දීම හරහා අනිවාර්යයෙන්ම පේන තියෙන මේ මනස තද බල තණ්හාවකට යට වෙලා, තද බල මාන්නයකට යට වෙලා, තද බල මම ආයනේ කියන කුඤ්ඤ ගහගෙන කතා කරන්නේ. ඒක නිසා කතා කරන හැම වචනකින්ම අකුසල් සිද්ධ වෙනවා කිව්වට දෝෂයක් නැහැ. ඒ නිසා කියලා තිනවා ආර්ය තුෂ්ණිම් භාවයෙන් ඉන්න පුළුවන් නම් වෙන්න මොනම භාවනාවක්වත් ඕනේ නැහැ. කොච්චර අමාරුද බලන්න. කොච්චර ආසාවෙන් හිටියත් අපිට කතා නොකර ඉන්න බැරිද කියලා බලන්න. මොකද අපිට ගොජ්ජ දාන්න ගන්නවා. යමක් දැක්කට පස්සේ කාට හරි කියනකම් අර කපුටොන්ට කෑම හම්බුනාට පස්සේ කාක්කා කියන්න තු ඉන්න බෑ. ඒ සනුවරේට කියාපානවා කාක්කා කාක්කා කාක්කා කා කියන. ඒ වගේම තමයි අපිට මොනවා හරි ඩිංගිත්තක් හම්බෙච්ච එක හොඳ හෝ නරක. මාන්නකාරකම් ටික කියාපාන්න ඕනේ. ඒ නිසා මේක කච කච ඇත්තේ. භයානකම දේ තමයි මේක. අපි අද ඉන්නේ තොරතුරු තාක්ෂණය ইনফরমේෂන් ටෙක්නොලොජි යුගයේ මෙච්චර මනුස්සය පටලවිච්ච යුගයක් කවදාකවත් නැහැ. කවදාකවත් නැහැ. මොකද මේ ඒ යුගයෙන් කරන්න හදන්නේ මොකද්ද මනුස්සය අර ප්‍රකාශිත වමනේ කරලද එහෙම නැත්නම් කාලා නැවතම ආරා කරන දැනුමට පුදුමාකාර වටිනාකමක් දීලා හොඳටම දන්නවා මේ දැනුමින් ලෝක ගෝලයේ උණුසුම් වෙනව වළක්වන්න බෑ කියලා. හොඳටම දන්නවා මේ දැනුමින් ඕසෝන් ලේයර් එක කැඩෙනව නතර කරන්න බෑ. අපි හොඳටම දන්නවා මේ ලෝකෙන් පරිසර දූෂණය වෙනවා නවත්තන්න බෑ. අපි දන්නවා මේ දැනුමින් ඒකාන්තයෙන් මානසික ආතතිය සහ චිත්ත දූෂණය සිද්ධ වෙනවා වළක්වන්න බෑ. ඉතින් ඔయిత වැඩි ඇබ්බැහියක් තියෙනවා මේ කුඩු ගහන එක බොහොම සිම්පල් නේ. ඒඩ්ස් හදන එක බොහොම සිම්පල් නේ. මේ හැදිලා තියෙන ඒඩ්ස් මොනයකටත් වළක්වන්න බෑ. ඒ තරම් ඇබ්බැහියක තියෙන්නේ. ඒක මේ තොරතුරු තාක්ෂණය පිළිබඳ තියෙන කෑදරකම ගොඩ එන්න බෑ. ඒ නිසා කාට හරි ගිහිල්ලා දෙක වහගෙන සංඥාව නැති වෙච්ච දවසේ භාවනා කරන අරමුණ නැති වෙච්ච දවසේ පුදුමාකාර බයක් එනවා. අර අක්ඛේය ප්‍රකාශ කරන ලද නම් කොට කියන ලද උද්දේශ කරන ලද කිසිම දෙයක සංඥාවක් නැතුණාට පස්සේ මහමූද මැද තනි වුණා වගේ. කැලයක් මැද තනි වුණා වගේ. වියාල කාන්තාරයකට බාලුකා කාන්තාරයට කියලා තනි වුණා වගේ පුදුමාකාර බයක් එනවා. අපි ඒ තරම්ම හයියෙන් අල්ලගෙන ඉන්නවා මේ මමයා. අපි ඒ තරම්ම හයියෙන් අල්ලගෙන ඉන්නවා මේ මාන්නේ. අපි තරම් හයියෙන් අල්ලගෙන ඉන්නවා මගේ තණ්හාව. ඉතින් අපි කතා කරන හැම වචනයකම මේ තණ්හා මාන දිටි වැක්කිරෙනවා. පෙරෙනවා. ඒ ਸਰවචන්හන්සේ හරියටම දන්නවා කතා කරනකොටම කෙල් ගහ කන්නද යන්නේ පොල් ගහ කන්නද යන්නේ කියලා. කතාවෙන්ම අහුවෙනවා. ඕනම කෙනෙක් දිහා කතාව නතර කරලා පොඩ්ඩක් අහගෙන ඉන්න යන්නේ කොහෙද කියලා තේරුම් ගන්න ඉච්චර අමාරු නෑ. අපි පත් උත්තර දෙන්න ගත්තොත් ගැටෙන්න ගත්තොත් අපිත් හිත දූෂණය වෙනවා අපිට කවදාකවත් මේ මොකාටද කියාගෙන ඉන්නේ කියන එක තේරුම් ගන්න බෑ වෙන මොනවාක්වත් නෙමෙයි අපේ හිත කතා කරන වෙලාවකට බලන්න හිත කතා කරන කියන්නේ හිතවිලිනේ ওই හිතවිලියට එකට හරි හැප්පෙන්න ගියොත් අපි ඒකෙන්ම සම්මෝහයකටපත් වෙනවා එයාට කතා කරන්න හරි එතකොට කීයක මේ යන්න හදන්නේ අනගහන යන්න හදන්නේ කොහටද අනිවාර්යයෙන්ම එක්ක තණ්හාවක් එක්ක මාන්නයක් එක්ක දිට්ඨියක් ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි හිත කතා කරන දිහා බලලා මේක යන්න හදනේ තණ්හාවට කියලා දන්නවනම් ඒක කෙලෙසයක් වුණාට ඒක විශාලම කුසලයක්. ලෝකේ තියෙන ලොකුම කුසලය තමයි හිත කතා කරන වෙලාවදී දැන් මේ යන්න හදනේ තණ්හාව පැත්තට, මේ යන්න හදනේ මාන්නේ පැත්තට, මේ යන්න හදනේ දිට්ඨිය පැත්තට කියලා මේ තමන්ගෙම හිතවිලි වල විමසුමක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ස්වාධීන නිරීක්ෂණයක් කරලා දැනගන්න පුළුවන් නම් ඒ දේ කරන්න කිසිම කෙනෙක් බාහිරේ නැති නිසා මේ හිත දොඩමළු වෙන වෙලාවේදී භාවනා යෝගාචර හම්බෙන විශාල දැනුමක් මම කවුද කියලා දැනගන්න. මගේ සංසාරගත தත්ත්වය මොකද්ද කියලා දැනගන්න. මගේ ඇතුළේ තියෙන රුචි අරුචිකම් මොනවද කියලා දැනගන්න. අපි හිතන්නේ දන්නවයි කියලා. කවදාවත් නැහැ. කවදාවත් දන්නේ අපි බාහිරේ දන්න තරම්වත් Taman ගැන දන්නේම නැහැ. කොයි වෙලාවක හරි මම දැන් මෙතන කෙන්තන් ආපු ගමන් හිත කොට දාපු මාළුවෙක් වගේ සැලෙනවා. ආය බලන රූපයක් බලන්න. ආය යන්න හදන සද්දයක් අහන්න, ගඳක් බලන්න, රසක් බලන්න නැත්නම් මේ උනේ මොකද්ද කියලා දැනගන්න. ඉතින් මේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා සැකයක් හරි මොනවා හරි දෙයකින් අර මම දැන් මෙතන කියන ඒ නාමකරණයට ලක් කරන්න බැලි, අක්ෂයතාවයට ලක් කරන්න බැරි චිත්තක් කියන්නේ මේ කොච්චර සුලභව තියෙද්දී අපි ඒකට සංඥාවක්වත් ගන්න බෑ ගන්නත් බෑ සංඥාව ගන්න බැරි නිසාම අපි ඒක තුච්ච කරලා පහත් කරලා දාන කවදා හෝ මේ මනුස්සයා තේරුම් ගත්තොත් සංඥාවක් ගන්න පුළුවන් තැන අක්ඛේය කියාපෑමක් තියෙනවා නම් කොට කියවනක් තියෙනවා නම් කොට කියන හැම තැනම සංඥාවක් තියෙනවා මනුස්සයා කියන්නේ ඔන්න ඔකට කොටු වෙච්ච ඔකට පටු වෙච්ච උපන් දවසේලා මැරෙනකම් ඔකට පටු වෙච්ච සතෙක් නමුත් සරුවච්චන් වාසෙත් මිනිස්සෙක් සරුවච්චන් ආංශේ sannivedanaya කරන්න ඔය සාමාන්‍ය වචනේම තමයි. නමුත් සරුවච්චන් ආංශේ අක්ඛියම් පරිඥාතං කාට හරි කතා කරනකොට හොඳටම දන්නවා මේක ඇත්ත දෙයක් මේක වෙච්ච දෙයක් මේක සුභ සිද්ධිය සලකන දෙයක් මේක මේ මනුස්සයාට කියනකොට තේරෙයි. එහෙම නැත්නම් සරුවචනසේ කතා කරන්නේ නැහැ. කතා කරන්න ඕනේ නැහැ. ඒ වෙලාවට කියනවා ධම්මීවා කතා අරියවත් උන්නේ බව. සම්නිපතිතානං වෝ භික්කවේ ද්වයං කරණීයං. ධම්මීවා කතා අරියව තුන්හි බව. මහනි සස්සනා වූ සංඝයා විසින් කළ යුතු දෙකයි මට පේන්නේ. එකක් කරනවා ධර්ම කතාවක් කරපුවා ඒක වෙච්ච දෙයක්. ඒක සත්‍ය දෙයක්. ඒක අහන එකෙන් අර්ථ සංහිතයි. ඒ මනුස්සයා ඒක අහන්න කැමති. ඒකට වෙලා. එහෙමනම් කතා කරපොත් නැත්තම් නිස්සද්ද වෙන්න. ඒ තරම්ම පටලැවි අද තියෙන නිසා මේක බාහිර ලෝකෙන් මේ ලක්ෂයක් කෝටියක් නිදර්ශන ගෙන හර පෑවත් එකයි කරන්න තියෙන්නේ භාවනාවට පටන් ගත්ත ගමන් ඇතුළත කතාව පටන් ගන්න. ඔන්නේ ඇතුළත කතාවට අපි මනින්න කිරන්න ගියොත් වග උත්තර බඳින්න ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම අපි නාසනුවක් දාගත්ත ගොණෙක් වගේ ඇදගෙන. අපිට තියෙන්නේ ඇතුළත කතාවට එන්න ඇරලා ඒක බලාගෙන හිටියොත් පත් උත්තර දෙන්නේ නැතුව හුමිලි තියන්නේ නැතුව ඒක කවුන්සලින් එකක් කරනවා. ඇතුළත මානසික රෝගියෙක් තව කෙනෙක් හම්බ වෙලා ඒ ඒකට කියන්නේ කවුන්සලින් කියලා එහෙම නැත්නම් මේ උපදේශනය කියලා සිංහලෙන් කියන්නේ. ඒ උපදේශනය කරන්න නම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා ලියලා තියෙන 1919 විතර වගේ. එයා කියලා තිනවා තමන්ගේ ඉදිරියට මානසික අසහනයක් ඇති කෙනෙක් ඇවිල්ලා තමන් ඒ වෘත්තීය වශයෙන් ගණන් ගන්න මට මෙහෙම අමාරුවක් තියෙනවා මහත්වය මට මහත්ය හම්බෙලා කතා කරන්න ඕනේ කිව්වොත් ඔයාට තියෙන්නේ පැය භාගයක් හරි පැයක් හරි වෙන් කරලා එයාට සහතිකයක් දෙන්න ඕන ඔයා කියන කිසිම පුද්ගලික තොරතුරක් මම කාටවත් දෙන්නේ නැහැ කියලා. ඒකලේ මනසට කතා කරන්න අරින්න ඕන. කතා කරනකොට කතා කරනකොට එයා ඉස්සලාම කතා කරන්නේ සම්ප්‍රදාන කූල සભ્ય පිරිසිසරා කියන්න පුළුවන් දේවල් කතා කරනවා. නමුත් කතාව ටික ටිකට යන්න ගියාම අන්තිමට අඩිය තැම්පත් වෙච්ච පරණ කුණු කන්දල් එන්න පටන් ගන්නවා. එතෙන්දී මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා ලියලා තියෙනවා ඔයා උපදේශනය නම් කරන්නේ අහුම්කම් දෙන්නේ කියලා අරයට බීරෙක් කිසිම පත්තුත්තර බඳින්න යන්න එපා. යාට එන්න දෙන්න තමන් අවදියෙන් අහගෙන ඉන්න බව පෙන්වන්න හූමිටි දෙන්න යන්න එපා. ඇත්ත නැත්ත කියන්න යන්න බෑ මොකද තාම නඩුවට අවශ්‍ය තොරතුරු ඇවිල්ලා නැහැ. අවශ්‍ය සාක්ෂි ඇවිල්ලා නැහැ. තාම කරුණු ඇවිල්ලා නැහැ. නිසා එතකන් බීරෙක් වගේ අහගෙන ඉන්නේ කියලා. ඒතුමා ඒ වාක්‍ය ප්‍රකාශ කෙරුවට පස්සේ එතන හිටපු උගත්තු සේරම දොස් කියලා තියෙනවා. කොහොමද බීරෙක් වගේ අහුම්කම් දෙන්නේ? ඒක කොහොමද උපදේශනයක් වෙන්නේ? මේ නිකන් භූත දෝෂ කියලා. මේවා භූත ගුඪ ධර්ම කියලා. පස්සේ ඔය එරික් ෆ්‍රොම් එයා පස්සේ මහායාන බුද්ධාගම හරහා තේරුම් ගත්තා සත්‍ය ප්‍රකාශ කරන්න බෑ. අහුම්කම් දෙමින් අහන්න බෑ. හොඳම දේ තමයි පත් උත්තර දෙන්නේ නැතුව බීරෙක් වගේ ඉන්න එක බුදුරජාණන්සේ දේශනා කරපු එකක්. එයා කිව්වා මේ 1960 50 ගණන් විතර වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා පුදුමාකාර විපස්සනාවක් කියලා තියෙන එතන ඉන්න කාටවත් තේරිලා නැහැ. ඒ ලෙඩා කතා කරනවා අහගෙන ඉන්න එකන අහගෙන ඉන්නේ කිසිම එයාගේ කතා ගලණයට බාධා නොකර හුමිටි දෙන්නේ නැතුව. අහගෙන ඉන්නකොට අන්තිමට තමන්ගේ මනස තැම්පත් වෙච්ච ප්‍රමාණයට අර තොරතුරු විග්‍රහ වෙලා මෙයා ඉන්නේ මෙන්න මේකේ වෙන්න ඇති කියලා තේරෙනවා. ඒක දැනුමක් නෙවෙයි. ඒක කෙලින්ම අර පුද්ගලයාත් එක්ක ටෙලිපති වලින් යන කනෙක්ෂන් එකක්. මනසෙන් මනසට තේරීමක් තියෙන. ඒක දැනුමකට දෙන්න බෑ. අර මනුස්සකගේ අනුකම්පාව තියෙන්න ඕනේ. තමන්ගේ තර්ක දැනුම අනිවාර්යයෙන්ම යටපත් කරන්න ඕනේ. තර්ක දැනුම දාපු ගමන් විග්‍රහ කරන්න හදනවා. විග්‍රහ කරපුව ගමන් අර මනසත් වෙනවා මේකත් මැට්ටා තමයි මූට තේරෙන්නේ නැහැ කියලා. ආහන්න දෙයක් නැහැ. කරබන අහගෙන ඉන්නකොට ඉන්නකොට මානසික මනසට ගමන් කරනවා. එතෙන්දී කවුන්සලින් එකක් කරනවා. දැන් සතියේදී මොකද වෙන්නේ? තමන්මයි ලෙඩා. තමන්මයි උපදේශකයා. උපදේශනය සතිය මැදිහත් වුණාට පස්සේ හිත මේ පැත්තෙන් කතා කරනවා. අනිත් පැත්තේ එක්කන බීරෙක් වගේ අහගෙන ඉන්නවා. වැඩි වැඩියෙන් එන්නේ එන්නේ එන්නේ එන්නේ මට යටිපහුව වෙලා තියෙන द्वේෂ මොනවද යටිපහුව වෙලා තියෙන විකෘති කාම මොනවද මගේ තියෙන මෝඩකම් මොනවද කියලා එනවා ඇත්තටම කියනවා නම් ඒක සිද්ධ වෙනවා ඒක දකින්න ඕන නැති නිසායි ඒකට අකමැති නිසායි සත්‍ය දකින්න ඕන නැති නිසායි අපි මේ හිතවිලි වලට ද්වේෂ කරන්නේ මට භාවනා කරනකොට මට හිතවිලි එනවා. මට භාවනා කරනකොට භාවනා කරගන්න බෑ කියලා ද්වේෂ කරන මේ හිතවිලි ඔය කවුරුත් කියනට වැඩිය ඇත්ත කියනවා. Tamange මානසික తত্ত্বය සංඥා ප්‍රසිද්ධ වෙනවා. ඒකට මූණ දෙන්න බෑ. සත්‍යයට මූණ දෙන්න බෑ. ඒ වෙනුවට අපි කැමති ඒ වගේ ලියවිලා තියෙන පොතක් කර්මස්ථානාචාර්යවරයාට මේක තේරෙනවා ඇති කියලා හිතනවා. එහෙනම් දෙයයන්න්ට පඬුවක් වෙන් කළා කියනවා මට මේ හිතවිල්ලක් ආවා දෙයයනේ ඇයි මට මෙහෙම වුනේ කියලා. දෙයියෝ කියනවා උඹ බලාගන්නේ උඹේ මගුලක් කියලා. දන්නවනම් දෙයියෝ. ওই සමිද්දිට හම්බෙච්ච දෙයියෝ වගේ හම්බුණා නම් කියයි කොන්ත්‍රාත් එක මට දෙන්න මම ඔයාලට මෙච්චර ගාණක් දුන්නට පස්සේ මම ඔයාලට බිස්නස් එක කරලා දෙන්නම් කියලා. මේ தත්ත්වෙදී මිනිස්සයා ගසා කණ්ඩ මකරයෝ රාශියක් වට වෙලා ඉන්නේ. ලෙඩ හැම ලෙඩක් කරාම ගසා කනවා. හැම මානසික අසහනයක් කරාම ගසා කනවා. ඇති වෙන්න ලෙඩ තියෙනවා. ඇති වෙන්න මානසික අසහන තියෙනවා. කියපු ප්‍රසිද්ධ දේවල් වලින් ගසා කැම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝම කෙටියෙන් කියන්නේ අක්ඛේය සංජිනෝ සත්තා. ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ කතාවට තව පොඩි කැලක් එකතු කරුවොත් තේරෙයි මේ ළඟදී ඊට පස්සේ ඔය එරික් ෆ්‍රොම් කිව්වට පස්සේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙන ඒ කාගේ හරි දුක් ගැනවිල්ලක් ගැන අහනකොට ඒ දුක් ගැනවිලි පොත්ගලික තොරතුරු කාටවත් දෙන්න නැතු එකට හොඳට නිස්සද්දව බීරෙක් වගේ අහගෙන ඉන්න කියන එක මෑතකදී මාක් එප්ස්ටයින් ලියලා තිබුණා සයිකෝതെරපි without the self කියලා. අහගෙන ඉන්න එකන භාවනා කරව කෙනෙක් නම් උපදෙස් දෙන්නේ නැවත ආත්මයක් සක්කාය දිට්ඨියක් මාන්නයක් ඇති වෙන්න නෙවෙයි. නමුත් අහගෙන ඉන්න මිනිහා පෘථග්ජනෙක් නම් දෙන උත්තර ගැන පොඩ්ඩක් හිතා ගන්න. ඒ මනුස්සයා දෙන උත්තර ඒකාන්තේම කක්ක තමයි. මොකද මෙයත් ඉන්නේ තාම ආත්ම දෘෂ්ටියේ. මෙයත් ඉන්නේ තාම මාන්නේ. මෙයත් ඉන්නේ තාම තණ්හාවේ. මේ මිනිස්සේ ආර මිනිස්සේ මොනව ඇහුණත් දෙන්න උත්තර දන්නේ දැනට ප්‍රසිද්ධ වෙච්ච ප්‍රකාශ කරපු ටික විතරයි. එයා පොත බල්ලා කියනවා මේක කරන්නයි කියලා. නමුත් নিকමට හෝ මේ පැත්තට ඇහෙන්නේ අහුම්ගන් දෙන්නේ භාවනා කරපු කෙනෙක් නම් සක්කාය දිට්ඨිය නැති කරපු කෙනෙක් කියලා හිතන්න. මාන්න ගැන දන්න කෙනෙක් කියලා හිතන්න. තෘෂ්ණාව ගැන දන්න කෙනෙක් නම් එයා දෙන උත්තරේ කොහොම හිටියේ? ඒක නිකන් තනි අතේ අප්පුඩියක් වගේ තමයි. තනි අතේ අප්පුඩි සද්ද කොහොම හිටියේ? අප්පුඩි අප්පුඩි වැදුනොත් තමයි අප්පුඩි සද්ද ඇහෙන්නේ. ඒ නිසා මේ මහායාන බුද්ධහමී ලියලා තියෙනවා බීරෙක් වගේ අහන එක හොඳට හේතු ගන්නඳ හත් දවසක්වත් කැලේ ගිහිල්ලා ඉවර කරන්න බැරි මහා ඝන කැලයක් මැද විශාල කවුරක්වත් නැති හත්ද කැලේ මැද විශාල හඳුන් ගහක් වඩනොත් සද්ද ඇහෙයිද කියලා අහනවා. අහන්න කෙනෙක් නැති තැනක විශාල හඳුන් ගහක් කඩා වෙනවා. එතන සද්දයක් තියෙනවද? සද්දයක් ඇහෙයිද කියලා. තනියතේ අප්පුඩිය මොකද්ද කියලා අහන්න. මේ කොහොම මේ පොයින්ට් එක තමයි පෙන්ලා දෙන්න හදන්නේ. අපිට දැනට හැප්පීමක් ඇති වෙච්ච ගමන් ගැටීමක් ඇති වෙච්ච ගමන් අපිට එතන ප්‍රමාණකරණයක් ස්ථානයක් තාමාන්‍යයක් තෘෂ්ණාවක් ඇති වෙනවා. අපි දන්නේ මේ ටික පමණක් නම් අපේ හැම චිත්තක්ෂණයකම තණ්හාමාන දිටි වැඩෙනවා. අපිට අදහසක්වත් තියෙනවා නම් හැඟීමක්වත් තියෙනවා නම් සත්‍ය කවදාත් ප්‍රකාශ කරන්න බෑ. ඒක ওই මහායාන බුද්ධ ධර්මයේ සෙන් බුද්ධිසම වල කියන්නේ යමක් ප්‍රකාශ කළ හැකි නම් ඒක කවදාකවත් සදාතනික සෙන් නෙවෙයි. සදාතනික සෙන් වෙන එක ප්‍රකාශ කරන්න බෑ. යමෙක් දන්නව නම් මම මේක පිළිබඳව දන්නවා අරක මේක දන්නවා කියලා ප්‍රකාශ කරන්න පුළුවන් යමක් තියෙනවා නම් ඒ කාන්තේ මේක પરමාර්ථ සත්‍ය නෙවෙයි. අපිට මේ සම්මුතියෙන් ගැලවෙන්නත් බෑ. සම්මුතිය නැතුවත් බෑ. ඒ නිසා එකයි කරන්න තියෙන්නේ ඒ අක්ඛාතය බයිබලයේ තියෙන දේව වචනේ වෙන්න පුළුවන්. කුරාණේ තියෙන දේව වචනේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ජූස්ලා අරගන්න පරණ තේස්තුමෙන්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ඉන්දියාවේ තියෙන ඒ උපනිෂද් වෙන්න පුළුවන් බුදුරජාන්සේ දේශනා කරපු මේ ත්‍රිපිටකය වෙන්න පුළුවන්. ඒවා ප්‍රසිද්ධ දේවල්. නමුත් ඒවා එකක්වත් ප්‍රමාණ කරන එකට ගන්න එපා. ගත්ත ගමන් අපි දෘෂ්ටිගත වෙනවා. අපි ඒක අරගන්න ඕන අරකට එක්ක මේකත් එක්ක ගැටල මේ හැම එකම වෙනස් වෙන්න පුළුවන්. කවදා හරි මම කොට දාන්නේ මට ඇති වෙච්ච හැඟීම තමයි. මට ඇති වෙච්ච දැනුම තමයි. ඒකට මේක උදව්වක් උපකාරයක් මිස ප්‍රමාණකරණයට ගත්ත ගමන් අපි ඒකට වැඳ වැඳ ඉන්නවා. නිසා අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා අක්කේයං අපරිඤ්ඤාතා මේ මේ මේක ඇත්තයි මේක සත්‍යයි මේකමයි සත්‍ය උඹලා දන්නේක බොරුයි කියන්නේ යන්න ගම ඒකේ නාම යෝගමායන්ති මච්චුනෝ ඒ අනිවාර්යම මාර් පාක්ෂික වෙනවා ඒ ඇදගෙන යනවා මායාවදී ඒක නැති කරන්න අපි භාවනා කරනකොට කොහොමද මේකට උත්තරයක් දෙන්නේ කොහොමද අපි මේකට මේක අපේ භාවනා ජීවිතයට කිට්ටු කරගන්නේ බුදුරජාණන් වහන්සේ දේශිත ආනාපානසති භාවනා පිළිබඳව අපිට උපදෙස් තියෙනවා. ඉබුණ හැඟීමකුත් තියෙනවා. අපි හැඟීමකින් පටන් අරගත්තට පස්සේ අපි ආස්වාද ප්‍රසවාස කරනකොට මෙහෙමයි කරන්න ඕනේ. සක්මන් කරනකොට මෙහෙමයි කරන්න ඕනේ. භාවනා පටන් ගන්න ඕනේ මෙහෙමයි කියලා දේශනා දේශිත උපදේශමාලාවකට යනවා. සක්මන් කරන්න මෙහෙමයි කියලා උපදේශනා මාන. හුඟ දිනෙක හිතනවා අපිට මේ අංග සම්පූර්ණ දේශනා මාලාවක් නැති නිසායි අපිට මේ භාවනා කරගන්න බැරි නැත්නම් කියපු දේශනාව ඇහුන් නැති නිසායි තේරුන් නැති නිසායි හරි කියලා. කවදාකවත් අංග සම්පූර්ණ දේශනා මාලාවක් කියලා එකක් ලෝකේ නැහැ. තියෙන්නේ මේ වෙලාවට දෙන දේ Tamanට පටන් ගන්න පොඩ්ඩක් බැස ගන්න තැනක් පෙන්වන එක විතරයි ඒකේ කරන්නේ. කරගෙන කරගෙන යනකොට තමයි ඒ පුද්ගලයාගේ ආයෝජනයත් එක්ක තමයි ඒක සුද්ධ කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා ආස්වාස ප්‍රසවාසයේ කියන මේ සංඥාව එහෙම නැත්නම් ආශස් ප්‍රසස් වෙන්කොට හඳුනා ගන්න හැටි ඉතාමත්ම වැදගත් පටන් ගන්නකොට. හොඳටම අනෙක් සංඥා තේලම අයින් කරලා දාලා පැත්තකට විසිකොලා දාලා ආස්වාසි මේමයි ප්‍රසවාසි මේමයි ආස්වාසි මුල මේමයි මැද මේමයි අග මේමයි ප්‍රසවාසය අන්තිම ආස්වාසය අතර තියෙන ગેප් එක මේමයි ප්‍රසවාසි මුල මැද අග හොඳටම සංඥාව පිහිටවන්න කියනවා. අද අපි අර ප්‍රශ්න සාකච්ඡා කරනකොට රූපාකාරයෙන් මේ සංඥාව පේනවා ඒක සටහන් කියලා කියනවා. මට අංජිලාව පැද්දෙන්න වගේ එනතන් දොරක් කැරෙන්න වෙන්න වගේ මොනවා හරි ආකාරයට ආනාපානිය අපිට රූපාකාරයෙන් වෙන එක දිහාම බලනකොට පේනවා ඒ ආකාරයේ කාලානුරූප එක එක එක එක දේ බවට පරිවර්තනය වෙලා භාවනාවෙම හිත තැම්පත් වෙන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරය හොඳ සිහියෙන් හොඳ සතියෙන් හොඳ අවදියෙන් හිටියොත් පෙනේවි අර හොඳ ලස්සනට වෙන් වෙලා තිබුණ ආස්වාස් ප්‍රස්වාස දෙක එහෙම නැත්නම් උද්දේශා කිය හැකි නම් කළ හැකිව තිබිය හැකි තිබිච්ච මේ ආස්වාසිය සහ ප්‍රස්වාසිය ක්‍රමයෙන් සම වෙන්න ගන්න. ආස්වාසිය ලකුණු ප්‍රස්වාසිය හදා බෙදා ගන්න. ප්‍රස්වාසිය ලකුණු ආස්වාසිය හදා බෙදා ගන්න. ඒකට පෞද්ගලික ලක්ෂණ ආනාපානට ආවේනික ආනාපානට පච්චත්ත වූ එහෙම නැත්නම් ණය ඒකටම ආවේනික ලකුණු පුද්ගලික ලක්ෂණ කියපෙවුවා ක්‍රමයෙන් දෙකටම සම වෙන්න පටන් ගන්නවා. ඒවට කියනවා පොදු ලක්ෂණ කියලා. මෙන්න මේ ආවේනික පෞද්ගලික ලක්ෂණේ පොදු ලක්ෂණක් බවට මත්වීම, පත්වීම ඒකාන්තෙම ඔළුව තෝන්තු කරන සුළුයි. අපි නිත්‍ය සංඥාව ඉන්න නිසා අපිට පුද්ගලික ලක්ෂණ තමයි කැමති. නමුත් භාවනා කරගෙන කරගෙන කරන ආනාපානේ බලාන ඉන්නකොට ආස්වාස ප්‍රසවාස දෙක බොඳ වෙලා, සියුම් වෙලා ආස්වාසේ ප්‍රසවාසයට පොදු ලක්ෂණ පහළ වෙනවා. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා රතු හල් ටිකක් මුට්ටියකට දාලා වතුර ටිකක් දාලා කාට හරි පෙන්නොත් මේ වතුර මේ රතු හාල් ඔන්න බලාපන් කියලා ඔක මුට්ටිය ලිපක් උඩ තිබ්බොත් ඔක පැහුනට පස්සේ රතු හාලුත් නැහැ වතුරත් නැහැ කැඳ ඉතුරු වෙනවා. එදේ මනුස්සයා කිව්වොත් මේක ඉන්ද්‍රජාලයක්. දැන් මේ ඉස්සලා තිබුණ හාල්, ඉතලා තිබුණ වතුර දැන් නැහැ දැන් හාල් කැඳ වෙලා. ඒතකොට මේකේ වතුර කො? වතුර කියන නම ගන්න බෑ දැන්. හාල් කියන නම ගන්න බෑ. කැඳ කියන නම ගන්න පුළුවන්. අනිත් වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාසය දාලා හොඳට සතියයි වීර්යය දැම්මට පස්සේ ලිප උඩ තිබ්බට පස්සේ ඕක බැහිලා පැහිලා පැහිලා පැහිලා ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර තියෙන හඳුනාගත හැකිකම නම් කොට කිය හැකි ගතිය උදෙසන්න පුළුවන් ගතිය නාමකරණයේ අස්පනා අපිට ගෙවෙනවා. ඕකට තමයි අපේ සටන. අපි ඕකට කැමති නැහැ. අපි දන්නේ ආස්වාද ප්‍රසවාසයෙන් පටන් ගත්තා නම් ඉවරනකොට ආස්වාද ප්‍රසවාසයේ තියෙන්න ඕන කියන නිත්‍ය සංඥා. නමුත් ਸਰුවචන්සේ සඳහන් කරන මේ ආස්වාසිය කිව හැකි, නම් කොට කිව හැකි, වෙන් කොට කිව හැකි, උදෙසා කිව හැකි ප්‍රති හොඳට තහවුරු කරන්න. තහවුරු කළා ඒක දිහා බලන්න ඒ කිව හැකි ගතිය බොඳ වෙනවා. දිය වෙනවා. හැඳි ගෑවෙනවයි කියලා කියන්නේ නාශමාපෝ කියන්නේ. හැඳි ගෑවිලා ගියාට පස්සේ බලන්නේ නෙවෙයි පේන්නේ Taman හැඳි ගෑවිලා ගියාවා. ඒ තරමටම මේ සංඥාවේ තමයි අපේ ආත්මේ පිහිටලා තියෙන්නේ. සම්පූර්ණ වශයෙන් නෙවෙයි. නමුත් අන්න ඒක දිහා බලලා මේක නිට්ටය වශයෙන් ආස්වාස් මෙහෙමයි ප්‍රසවාස මෙහෙමයි සද්ද මෙහෙමයි වේදනා මෙහෙමයි හිතවිලි මෙහෙමයි කී කිය හිටපු එක අන්තිමට ආස්වාස් ප්‍රසවාස දෙක හොඳට සංසිඳනකොට දෙක අතර නම් කරගන්න බැරි තරම් විතක්ක කරන්න බැරි තරම් මානසිකාර කරන්න බැරි තරම් මෙනෙහි කරගන්න බැරි තරම් දෙක මෝදු වෙනකොට බොඳ වෙනකොට අන්න යෝගාවචරයට හීන්දාඩි දාන්න පටන් ගන්නවා ඒ මොකද පරම සංඥා ප්‍රඥප්තියෙන් හිමීට දැන් අයින් වෙලා පරමාර්ථ පැත්තට යන්න ගියාම ඒ යෝගාවචරය අක්කේය සංජිනෝ නම් ප්‍රකාශ කරන ලද නම් කොට කියන ලද වෙන් කොට කියන ලද මේ පමණක් සංඥාව ඇති කෙනෙක් නම් ඒව බොඳ වෙනකොට හිඳාඩිය දාන ප්‍රතික්‍රියාවක් එනවා බය ගතියක් දැනෙනවා සහලවන්න පටන් ගන්නවා අසරණ ගතියක් දැනෙනවා හැබැයි යෝගාවචරය ඒක ආනාපාන දෙක අතර තිබුණු පෞද්ගලික ලක්ෂණ දියවීම නිසා වෙන එකක් කියලා නෙවෙයි දන්නේ එයා හිතන්නේ මේ මට ආනපනෙන් ඈත් වෙලා සතිය කැඩිලා කොන්දත සමාධිය කරලා මොකක් හරි ඇබැග්යක් කියලා. ඉතින් භාවනාත් කරන්න ඕනේ. නමුත් අක්කේය සංජිනෝ සත්තා කියන වචනේ අහලත් තියෙනවා. එයා දැනගන්න ඕනේ එහෙම වෙන්කොට කිව හැකි දෙයකින් පටන් ගත්තට කරගෙන කරගෙන යනකොට මේක බොඳ වෙන ලකුණු පොදු ලකුණු වලට යනවා. අන්න එතනදී සද්ධාව ඕනේ කරන්නේ. ඉතින්දි සද්ධාව ඕනේ ආස්වාද ප්‍රසවාස වෙන්කොට දැක්කත් ආස්වාද ප්‍රසාර වෙන්කොට නොදැක්කත් සතිය කැඩිලා නැහැ. ආස්වාද ප්‍රසාර වෙන්කොට දැක්කත් ආස්වාද වෙන්කොට නොදැක්කත් තමන්ගේ වීර්ය අඩුවීමක් වෙන්නේ නැහැ. ආස්වාද ප්‍රසාර වෙන්කොට දැක්කත් නොදැක්කත් හරියටම යටින් බැලුව සමාධිය කැඩෙන්නේ නැහැ. මෙන්න මේකට ප්‍රඥාව කියන්නේ. මෙන්න මේ දෙක හරහා පාලම දැමීම තමයි සතියෙන් කෙරෙන්නේ. ඒ නිසා අද බය වුණාට කමක් නැහැ. මං හෙට යනවා. මෙතෙන්ට යනකම් මං බය නොවෙන්න හිතාගෙන. ලෑස්ති වෙලා යනවා කියන්නේ නෝකඩ. ගියාට පස්සේ තේන ඔය සංඥාව ක්‍රමයෙන් ගෙවෙනවා. ගෙවුනට මොකද මැරිලා නැහැ. හුස්ම තියෙනවා. හැබැයි හිත කියන හුස්ම නැහැ කියලා. මොකද අක්කේය සංජිනෝ. හිත වැඩ කරන්නේ ප්‍රකාශිත නම් කොට කියන ලද උදෙසා කියන ලද මැත්තේ පමණයි. අපේ ස්නායු පද්ධතියට ඉන් ඒ ඉන්ද්‍රිය ගෝචර ඥාණයට කවදාකවත් සංඥාව නැති වෙච්ච ගම මොනවා වෙනවද දන්නේ නැහැ. එයාට තියෙන්නේ අතරමං වීමක්. එයාට පේන්නේ මත් වීමක්. එයාට පේන්නේ සම්මෝහයක්. එයාට පේන්නේ බයක්, අසරණ ගතිය, පාළු ගතිය, තනි ගතිය. ඉතින් ඒක දැනගෙන මට ඕනේ ඕක තමයි. මට යන්න ඕන ওই ශේෂ්ත්‍රයට තමයි. ඒ නිසා ඔන්න දැන් බය එනවා කියලා දැනගෙන ඔන්න දැන් තනි ගතිය එනවා කියලා දැනගෙන ආනාපානිය අත නෑර අර බයට තනි ගතියට කම්මැලි ගතියට නොතබ ආනපන දිගේම බැස්සුවොත් ඉතාමත්ම සූක්ෂම තැනකට යනවා ගියාට පස්සේ උස්ම ගන්න බව තේරෙනවා හැබැයි ප්‍රකාශ කරන්න වචන නැතු යන කාට ඔක්කත් sannivedana කරගන්න බැරි වෙනවා හැබැයි හොඳටම Tamanට තේරෙනවා මැරිලා නැහැ සී නැති වෙලත් නැහැ නිින්ද ගිහිල්ලත් නැහැ අන්න මේ ස්ථානේ අපිට කියන්න පුළුවන් මේක තමයි ධම්මටිචී කියලා. මෙතෙන් යනකොට සැලෙන්නේ නැත්නම් බය වෙන්නේ නැත්නම් භවනා පාවා දෙන්නේ නැත්නම් අසරණ වෙන්නේ නැත්නම් සද්ධාව වැඩි වෙනවා නම් වීර්ය වැඩි වෙනවා නම් සමා සතිය සමාධි ප්‍රඥා වැඩි වෙනවා නම් ඒකට කියනවා පසාද සද්ධාවේ තිබුණ සද්ධාව දැන් ඕකප්පන සද්ධාහක් බවට දියුණුනායි කිය. ආරම්භ ධාතු වීර්ය පරක් නික්කම ධාතු වීර්ය බවට පත් උනායි කිය. කැඩි කැඩි ගිය සතිය අඛණ්ඩ සතියක් බවට පත් උනායි කියනවා. සම්මුති සමාධිය තිබුණු සමාධිය දැන් ක්ෂණ මාත්‍ර සමාධියකට යනවා. ප්‍රඥාව නිමිත්තේ තිබුණු ප්‍රඥාව අනිමිත්තට යනවා. අරමුණේ තිබුණු ප්‍රඥාව අනාරම්මණයට යනවා. ප්‍රඥාව තේරුම් ගන්නවා අරමුණ නැති වුණාට සත්‍ය සමාධිය ගැඩලා නැහැ කියලා. නිමිත්තක් ගන්න බැරි වුණාට දේ මුකුත් වෙලා නැහැ. අර පොදියේ තිබුණේ මීමැස්සෝ විහිවිච්ච එක විතරයි වෙලා තියෙන. දැන් අහසට ගියා. මීමැස්සෝන්ට මුකුත් වෙලා නැහැ. ආයෙත් උනම් පොදි වුණොත් මීමැත් වදේ තියෙනවා. මේ විසිලා ගියාට වදේ නැති වුණාට මොකුත් වෙලා නැහැ. මෙන්න මගේ පොදිය ලියන වෙලාවට මේකට කියන ඝන විනිභෝගය කියලා. ඝන විනිභෝගයට යනකොට සහලවන් නැති කෙනෙක් නෑ මොකද අක්කේය සංජිනෝ සත්තා. මිනිස්සුયો දන්නේ මේ පේන අල්ලන්න පුළුවන් ඉන්ද්‍රිය ගෝචර පැත්ත විතරයි. කවදාකවත් මේ පැත්තට ගිහිල්ලා නෑ. එතින්ද යනකොටම සහලවනවා. ඒක තමයි මායයි කියලා කියන්නේ. ඒක තමයි කෙලෙස් කියලා කියන්නේ. ඒක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඒක තමයි මේ වාග් බහුල්‍ය කියලා කියන්නේ. අන්තිමට කතා නොකර මේක විග්‍රහ කරන්න යන්නේත් නැතුව ඒක හරහා ගියොත් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා. මේ ආස්වාද ප්‍රසවාස හදන මූලික ජවය තාම තියෙනවා. ඒක ආස්වාසයක් බවට ප්‍රකාශ වෙලා නැහැ. ප්‍රසවාසයක් බවට ප්‍රකාශ වෙලා නැහැ. නමුත් අවශ්‍ය ජවයටපත් වෙලා තියෙන. ඒකේ මූල தත්ත්වෙට ප්‍රාග් தත්ත්වෙට කල්ල தත්වෙට හිත යන්න යන්න නික්ලේශී. ඒත් එකම ඉතාමත්ම නෛර්යානික වූ විශ්වගත වූ සිද්ධියක් වෙනවා. එවැනි ආස්වාද ප්‍රසවාස කියා ගන්න පුළුවන් ශක්ති දිය වෙලා දිය වෙලා දිය වෙලා නිකන් මැරිච්ච නැති බවට පණ තියෙන බවට නිින්ද නැති බවට ශක්තියට ගියාට පස්සේ ඒ ශක්තිය මට කියා මම කියා ගන්න බෑ ආනපානෙ මම කියාගත්තා. ආස්වාසිය මම කීයක ප්‍රසවාසිය මම කීයක ආස්වාසිය හයියෙන් කරන්න පුළුවන් හිමීට කරන්න පුළුවන් ඕන දෙයක්. නමුත් ඒක බොයිල් කරලා දිය කරලා දිය කරලා ගෙවලා ගෙවලා ගෙවලා ශක්තියට ගියාට පස්සේ පේනවා. ඒ ශක්තිය විශාල සාගරයක්. ඒකේ මට කියලා කොටසක් නැහැ. මට පාලනය කරන්නත් බෑ. මේක ඇල්ලුවොත් අක්කීය தත්තර ගියොත් විතරයි අල්ලන්න පුළුවන්නේ. කියා ගන්න බැරි ඒ ශක්තියටපත් වුණාට පස්සේ ඒකට යන්න භාවනා කරන්න ඕනේ නැහැ. ඒක භාවනාවෙන් එන එකක් නෙවෙයි. ඒක ඕනේ වෙලාවක තියෙන එකක්. අපි මේක දියුණු කරගෙන මේක ආස්වාසි මේක ප්‍රස්වාසි මේක සද්ද මේක වේදනා මේක හිතවිලි කියලා නම් දීපු ගම ඒකට සංඥාව දීපු ගමන් ඔන්න ආරවුල පටන් ගන්නවා ඔන්න ගැටුම පටන් ගන්නවා ඉතින් ඒක නිසා කරන්න තියෙන භාවනාවේදී ඒක ආරවුලෙන් පටන් අරගෙන ඒ ආරවුල නම් කරන මෙන්න සද්ද මෙන්න වේදනා මෙන්න හිතවිලි මෙන්න ආස්වාසි මෙන්න ප්‍රස්වාසි මෙන්න වම මෙන්න දකුණ මෙන්න පිම්බීම මෙන්න හැකිලිම කියලා එනේ එනේ ඒකට සංඥාව දීලා ඔක්කොම දාගන්නවා බෑග් වලට. එනේන විදිහට දැම්මට පස්සේ එහෙම කරන්න කරන්න ගියාට පස්සේ අන්තිමට හිත ඒකෝදි භාවයට එනකොට ඒක අරක හොඳයි මේක නරකයි කියන තණ්හාවට කාමච්ඡන්දිට නොතව සියල්ලටම සමසිතේ භාවනා කරන යනකොට ওই සංඥා සියල්ලම බොඳ වෙනවා දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා බලනකොට කුකුලා කර්මලේ රතු පාටයි බලාගෙන ඉන්න බලන්න සුදු පාටයි එකම අරමුණක් දිගේ බොහෝ වෙලා බලන්න ඒකට විරංජති බුදුරජාණන්සේ පාවිච්චි කරනවා විරංජනේ වෙනවා කියලා ඒක ඉබේම විරංජනේ වෙනවා ඊට පස්සේ විරත්ත භාවයට ඒකට බැදී ආසාව හොදායනවා නිකන් දියසායන් චිත්‍රයකට වතුර ගැහුවා වගේ ඕනෙම දෙයක එක දිගට බලනකොට ඒකේ තියෙන විරත්ත ගතිය විරංජන වෙන ගතිය නිසා ඒකේ තියෙන ආශාවේ නිරෝධයකටපත් වෙනවා මේ නිසයි අපි නැවත නැවත අරමුණු මාරු කිරීම නම් සූදුව කෙලින්නේ එකම අරමුණ දිහා බලන හිටියොත් ඒකේ සංඥාව දුර්වල වෙනවා දුර්වුණාට පස්සේ අර කියපුණා ඒ කියපු උදෙසා කියන ගතිය පෞද්ගලික ලක්ෂණ සම්පූර්ණ භාවයට යනවා දැක දැක දන දන අදාහ ගන්න බැරි තරම් වේගෙන් සමහරුണ്ട് භාවනා තුන්වෙනි හතර දවස් වෙනකොට ඉඳ ගන්නකොට මානපානෙ පේන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. සිවුම් වෙලා. ඉතින් හයියෙන් හුස්ම ගන්නවා. ආස්වාද ප්‍රසවාසය මතු කරා. ඉස්සර හිටියොත් එම නිකන් හරි කොණ්ඩ මොස්තරයක් දාපු කෙනෙක්ගෙම ගලවලා යනවා. අයි මේ පිඹිනවා මේ ආස්වාද ප්‍රසවාසය නැති වෙලා. ඒ තරම්ම අක්කේය සංජිනෝ සත්තා. ඒ ඒ සංඥාව නැති වුණොත් දැන් මැරිලක් දන්නේ නැහැ නේ. ඉතින් පිඹිනවා හූ සෝ සෝ සෝස් ගාන. ඊට පස්සේ ඉතිකක්මයි කියලා ඊට පස්සේ පැන්ඩෝල් ගන්න. මේ සංඥාව කියන එක මුරිඟුවක් බව. ඒක මේ දිගටිය බලනකොට ඕනෙම දෙයක ඒ විරංජනයක් විරත්ත භාවයක් නිරෝධයක් සිදුන. ඔක දිහා විවේකීව බලපන්. විවේක නිසිතන් විරාග නිසිතන් නිරෝධක නිසිතන් පටිච්චසග්ගානුපස්සී කියලා බුදුරජාණන් කියන්නේ ওই වෙන දෙයට gadu ගන්නේ දෙපා. මහා ලොකු දර්ථ භාවය ඇති කරන්න එපා. ඕක නිකන් අනුගයක් වගේ බලන් හිටපන්. බලන කවදා හෝ ඒ ඒ දේවල් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් නාමකරණේ අපි නැත්තම් කියමු උදෙසා කියන්න පුළුවන් ගතිය වෙන් වෙච්ච ගමන් ඔය ඔක්කොම මම දෙන නිදර්ශනය තමයි හොඳ සියල්ලම ආඩිය සම්පූර්ණච බුෆේ ඩයට් එකට ගිහිල්ලා ගඳ රස පහස ඔක්කොම තියෙන කැම වේලක් කවුරු හරි කැම හිතමු බඩ බොක්ක පිරෙන්නම ඒ ඛණ්ඩ ඉස්සලා ඒ කෑම ඕනම ප්‍රභූරේකට දෙන්න බෑ. මේ කාලා නිකමට හරි වැඩියෙන් කාම නිසා වමනේ ගියයි කියලා හිතමු. ඒ ඒ වමනේ ගැන මොකද හිතෙන්නේ? අර කිතුණාර එක එක දීශ වල තිබුණු ලස්සන පේන්න තියනවාද කබරය දැම්මට පස්සේ. පිටත් එක එකතු ලීටර දැම්මාසේ කාටද පෙන්නන්නවත් අප්පිරියයි. මොකද්ද වෙලා තියෙන්නේ? ආහාර වල ආහාර ගුණය අඩු වෙලා තියනවාද? රසායනික ශක්තිය අඩුවීමක් වෙලා තියෙනවද? භෞතික ශක්තිය අඩු වෙලා තියෙනවද? අර කලවම් වෙලා එළියට දාපු ගමන් ආර්ක සම්පූර්ණ විරත්ත වෙලා යනවා. විරංජනේ වෙලා යනවා. ඒක දිහා විවේකීව බලන්න බැරුව යනවා. මේ වමනේ දිහා බලනවා කියලා කියන්නේ ખબරේග්ගේ වැඩක්. බල්ලෙක්ගේ වැඩක්, කපුටෙක්ගේ වැඩක්. බුදුරජාණන්සේ කියන ඔය කෑමමයි ඔය ටිකට ගියේ. මේ බුදුරජාණන්සේ සඳහන් කරනවා දාහනේ වළඳන්න ඉස්සෙල්ලා <clears throat> දාහනේ පත අතට අරගෙන කල්පනා කරන්නයි කියලා. මේ බාහිරේ තියෙන පට ව්‍යාපෝ තේජෝ ඇතුළතත් තියෙන පට ව්‍යාපෝ තේජෝ බාහිරේ තියෙන කංග එක ප්‍රභූරේකට දෙන්න පුළුවන් මේකේ කෙල ටිකක් වැටිච්ච ගමන් හැපිච්ච ගමන් ගිලපු ගමන් බඩට ගිය ගමන් පසපැත්තෙන් එළියට ගිය ගමන් ආය කාටවත් දෙන්න බෑ දුන්නොත් නිග්‍රහය ඒ තරම් තුච්චයි මේ ශරීරේ මේකට ගෑවෙන්න ඉස්සෙල්ලා මේක හොඳ ලස්සන ආහාර වේලා මේකේ ගෑවිච්ච ගම නිකන් අත ගාපු ගම ඉඳුල් කියන නම කියනවා. කටට ගිය ගමන් හපේ කියලා කියනවා. බොක්කට ගියම වමනේ කියලා කියනවා. පල්ලෙහාට ගියම කක්ක කියලා කියනවා. ඔය එකක්වත් නම්බුකාර නැහැ. මොකද හේතුව? මේ ශරීරේ ගෑවීම නිසා සබත්පත ගන්න ඉස්සලා කියන්නේ කියනවා මේ බත්පත රජ කෙනෙකුට දෙන්න පුළුවන්. ඇවිල්ලා කාපන් කියන්න ඕන එක. මොකද පොඩ්ඩක් කාලා වමනේ කෙරුවට පස්සේ ඔය සෙල්ලම තමයි ආනාපානට වෙන්නේ. මේ ලස්සනට වෙන් කළ මේ ආශාසය මේ මුල මේ මැද මේ අග කියලා ගිහිල්ලා අන්තිමට කලවම් වුණාට පස්සේ අර අක්කාරය අක්ඛාතරේ වෙන්කොට කියන්න පුළුවන් ගතිය නැතුණා මේක පුදුම බය එලවන දෙයක්. මේක මහා පුදුමාකාර විදිහේ මිනිස්යාගේ මේ පෞරුෂත්වයට පහර දෙන දෙයක්. මේක පුදුමාකාර විදිහට પરමාර්ථ ධර්ම වලට සම්මුතිය ඉඳලා මාරු වෙන තැන. මෙන්න මේ සංක්‍රාන්තියේදී කෙලින් ඉන්න බැරි නිසායි අපිට සද්ධාවමදි කියන්නේ. මේ සංක්‍රාන්තියේදී කෙලින් ඉන්න බැරි නිසායි අපිට වීරිය නැහැ කියලා කියන්නේ. මෙන්න මේ සංක්‍රාන්තියේදී කෙලින් ඉන්න බැරි නිසායි අපිට සතිය නැහැ කියලා කියන්නේ. මෙන්න මේ සංක්‍රාන්ති දෙකලින් එන බැරි නිසා අපිට සමාධිය නැහැ කියලා කියන්නේ. මෙන්න මේ සංක්‍රාන්තිය දරා ගන්න බැරි නිසා ප්‍රඥාව නැහැ කියන්නේ. යම් කෙනෙකුට නම් ඒ සංක්‍රාන්තිය දකින්න බුදුහාමර සැක නැතුව කියන පඬිතයි. බුදුන්සේගේ බණහඬ ආපු ඒ මේ සුබබුද්ධ කුට්ටි හිඟන්නේ කුෂ්ඨ රෝගේ නිසා ඉන්න බැරුව කහ කහ ඉන්න මිනිහෙක් නිතරම කේන්ද්‍රී ගාන එකෙක් කොනක වාඩිලා කතා කරුවට බණ ඇහුවට පස්සේ ඌට තේරුණා මේ මේ ඔය කියන ඔය සංඥා ඔය මො සංඥාවල් ගෙවිලා ගියේ ගිහිල්ලා මේ මම මැරිලා නෑ මම නිින්ද ගිහිල්ලා නෑ මට ක්ලාන්ත වෙලා නෑ කියන සංඥාව ඌකට භාවනාගෙන් ගන්න ඕන දැන් ඔක තියෙනවානේ. ඒකට ගිය ගම ඔක්කොම එකනේ. ඥානුත් එකයි පිරිමිත් එකයි නිවන් දැක්කත් එකයි නැතත් එකයි බෞද්ධ උනත් එකයි නැතත් එකයි ඔකට ඔච්චර තටමන්න ඕනේ. ඌ උතුරු වැඩේ පාස්. බුදුහාමර මෙතෙන්ලා දැක්කා මේ අන්තිමට ඇවිල්ලා වාඩි වෙච්ච සුපබුද්ධ කුට්ටි වැඩේ දිනාගත්තා. පස්සේ සෙනග නිසා ගඳ නිසා ඔක්කොම යන්න ඇරියට පස්සේ මූ ළඟට ඇලිකවා ස්වාමීන් වහන්සේ බණ ටික නම් උඩුකුරු යටිකුරු කරපු එකක් උඩු කර කරා වගේ ස්වාමීන් වහන්සේ. අන්ධකාරයේ දිනුන දෙයකට පහනක් ගෙනලා පෙන්නවා වගේ ස්වාමීන් වහන්සේ. කැලේ අතරවංග වෙච්ච මිනිහෙකුට ගමකට යන්න පාර කිව්වා වගේ ස්වාමීන් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ ගෝලයක් කොටලා දරන්සේක්වා කියලා. බුදුන් වහන්සේ කිව්වා එහෙනම් සිවුරු පාත්‍ර හොයන වරින් කියලා. යහ පොඩ්ඩක් යහට යනකොට හරකෙක් මැරලා මැරලා ගියා. හරකෙක් කනලා මැරලා ගියා. සංඝයා දැක්කා. ඔය සංඝයා හිටියලා සිවුරු පෙරවන අවුරුදු ගණන් භාවනා කරලා දිනවා සත්ත පහක වෙනසක් වෙලා නැහැ. උපාසක උපාසිකාව සුදු ඇඳගෙන සිල් අරගෙන වරු ගණන් භාවනා කරලා සත්ත පහක වෙනසක් නෑ. අර ඒ වෙලාවේ ආපු සුප්පබුද්ධ කොට්ටි වැඩෙත් කරගෙන ගිහිල්ලා. ඒ මන්තර ඒ මන්තර උදාන පාලිකුත් කියලා. සංඝයා ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නේ අර සෙනගේ ඇවිල්ලා ඉඳලා අර පස්සේ ඔබ වහන්සේට කතා කරේ අනේ මනුස්සර හරකෙක් කැනලා මේ බඩ බොක්ක වෙලා එළියට ඇවිල්ලා මැරිලානේ. බුදුන්ස කියනවා ගෞරව සම්ප්‍රයුක්ත ආදාහනයක් කරන්නයි කියලා. ඒකෝට ආන මේ සංඝයා එවැනි කෙනෙකුට මොකටද ආදාහන කටයුතු කරන්න ගෞරව. ඊට පස්සේ කියනවා සුප්පබුද්ධි එනකොට දලිද්දයි. දලිද්ද කියන්නේ හිඟන්නේ. යනකොට මහා ධනවතෙක්. එනකොට සුපබුද්ධි මහා මෝඩේ යනකොට මහා පඬිතෙක්. මොකද මේ මම දැන් මෙතන කියන එක ගණ්ඩ කුෂ්ඨ තිබුණට ප්‍රශ්නයක් නැහැ. ඒකට මේ මවගේ සමට පුත දුවගේ සම තරුණකම තරුණ සම ඕනේ නැහැ. ඇත්තටම තරුණකම තරුණ සම තිබුණා කරදරයි කියයි කියන්නේ. සුපබුද්ධ කුටිය හරි ලේසි. ඒ නිසා මේ දීර්ඝකල් භාවනා කරන අයට වස විලිලැජ්ජයි මේ මං කියන බණ. මොන මඟුලක්ද ඔක ඔච්චර අතක ගහින්න දෙයක් තියෙනවයි. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අපි සත්‍යයට අකමැති. සත්‍ය gadu ගැනින සුළුයි සත්‍ය බයලවන සුළුයි නැත්තම් සත්‍ය කවදාකවත් අපිට පෙන පුම්බන්න එන්නේ නැහැ. සත්‍ය නිතරම දිවා රාත්‍රී ඇවිල්ලා මතක් කරලා දෙනවා. ඔබ දන්නේ යමක් තියෙනවා නම් ඒක නෙවෙයි භාවනා කියන්නේ ඉඳගනින් වාඩි බියන් පේන දේ තමයි භාවනාව කියන්නේ. අනේ මට ආනාපානෙ පෙනුන්නේ නැහනේ. මට ආලෝකෙ පෙනුන්නේ නැහනේ. මට අනික් කටියට කහ පාට පේනවා මට පෙනුන්නේ නැහනේ. අනික් කටියට උග වාහනකට උගුර කහනවා කියනවා මට කැස්සේ නැහනේ. අනික් කටියට වාහනකට කෙලවුනනවා කියනවා මට කෙලෙිනුවේ නැහනේ. අනික් කටියට වාහනකට පැද්දෙනවා කියනවා මම පැද්දුනේ නැහනේ. ඉතින් කොහෙද කරන්නේ? අක්ඛේය සංජිනෝ සත්තා. එනිසා පොදුවේ කමටහන් සුද්ධ කරන්න ගියාම සමහර පොඩ්ඩක් පොට පටලව ගන්න. අරයට මෙහෙම වුණා මට නෑ. ඉතින් අනිත් දවසේ භාවනා කරන්න යන්නේ උගුර කහපන් උගුර කහපන් උගුර කහපන් උගුර කහපන් උගුර කහන්න නැතිකම් භාවනා. කහපාට එළිය එනකම් භාවනා ඒ මිනිස්සයා ඒ ලෙඩට කේන්ද්‍ර ගියාවට කේන්ද්‍ර ලෙඩ නැති එකම කොට කේන්ද්‍ර ගන්න. ඕන්නේ. මේ තරම්ම මේ තරම්ම විප්ලවීය ධර්මයක් බුදුහමෝ දේශනා කරලා දෙන්නේ කාටවත් කවුරුත් පිළිබඳව අධිකාරී ශක්තියක් නැහැ. මේක හරියට තේරුම් ගත්තොත් මේ ධර්මය, මේ සත්‍යය, මේ අස්පනා පිට කියන එක මේ යථාභූතේ දුර තියෙන එකක් නෙවෙයි. අපි මේ අභූතයක් අල්ලගෙන නටන්න හදනකොට යථාභූතය පිළිගන්නවා. බුදුන්සේ කියනවා මේ අක්ඛිය සංජිනෝ සත්තා මිනිස්සුયો දන්න දේ තමයි එළිය තුල තමයි මේ සත්‍ය හොයන්නේ. ඔය නස්රුඩින් කියලා මිනිස්සෙක් හිටියා. එයා ගොඩක් වෙලාවට අරාබිකරේ පොත්වල ලියවිලා තියෙන්නේ අපේ අන්දරේ වගේමයි. ඉතින් මේ මිනිස්සයා මේ රාජ්‍ය සභාවටත් යනවා. හැබැයි බොහොම හොඳ විහිළු කතා කියන මිනිස්සේ දවසක් මේ වගේ වෙලාවක යනකොට ලයිට් කණුවක් ඇතුලේ මිනිහා දනකුර ගාගෙන හොයනවලු මොනවද. පාර යන මිනිස්සු කවලු මොකද මුල්ලා මොකෝ මේ ලයිට් කණුව යට කියලා. ඊට පස්සේ කිව්වලු මේ යතුරු නැති වෙලා ඉන්නේ. ඉතින් අර මිනිස්සුත් නතර වෙලා දැන් දෙන්නම හොයනවලු. දැන් මන් හොඳටම රැ වෙලා. අර මිනිහා දිගට මහනලු මුල්ලා උඹේ යතුරු මොන පාටයි? ආ ඒක කහ පාටයි. කැරල්ලක තියුනේ ඔව්. එන් දිගට විස්තර අහනවලු අහනවලු ඔක්කොටම උත්තර දෙනවලු මුල්ලා හොඳටම සීරුවේ. ඔයන දැන් හැම තනකොළ ගහකම බල්ලා ඉවරලු. අරමන හැබැයි මේ මනස සීරියස් හොයනවලු. ආගන්තුක ගහවලු අන්තිම ප්‍රශ්න කොහෙද නැති උනේ කිව්වා. නැති උනේ නම් කාමරේ කිව්වා. ඇයි මුල්ලාජින් මෙහි හොයන්නේ කාමරේ ලයිට් නැහැ කිව්වා. මෙතන තමයි ලයිට් කරන තමයි ලයිට් හැම බෞද්ධයෙක්ම ඔන්න ඔය වැඩේ තමයි කරන්නේ. දිලිසෙන තන හොයනවා යතුරු නැතුල තියෙන කාමරේ. ඒක බලන්න බයයි. ඒ කවදාකවත් අස් කරන්නත් බයයි. ඇතුළේ දැකපු දවසේ ඔක් කාරයට එනවා. අර හාමුදුරු ගාව ඇති. අර භාවනා ක්‍රමේ ඇති. මෙතන ගියාම ඒ ආශිර්වාදේ ගන්න පුළුවන් කියලා කිව්වොත් නිකමට රොද්ද බැඳගෙන යන්නේ තු ආයක් ගන්නවා බෙඩ් ෂීට් එකක් අරගන්නවා පහබන් කැල්ලක් අරගන්නවා පොලිමේ බලන්න මේ ප්‍රකාශිත සත්‍යයට අපි කොච්චර දාසද කියලා. දීර්ඝ සෙනසියල් රත්තරන් නොවේ කියලා කිව්වේ කට කහනවට නෙවෙයි. සත්‍ය තියෙන කවදාකවත් ඔයගොල්ලෝ හිතන තැනකත් නෙවෙයි. මේ වර්තමාන මොහොතේදී අපේ හිත සත්‍ය දකින්න අකමැති. අපේ හිත සත්‍ය දකින්නකොට gidi gadu ගැනෙනවා. සහලවනවා. එක එකන සහලවන්නේ එක එක ක්‍රමවල හැටියට. අන්න එතන තියෙන සද්ධාහ තමයි සද්ධාව කියන්නේ. එතන නොසැලී ගෙන යන්න පුළුවන් ශක්තිය තමයි පග්ගහිත විරිය කියලා කියන්නේ. එතනදී නොසැලෙන සතියර තමයි අඛණ්ඩ සතිය කියලා කියන්නේ. වේපුල්ල සතිය කියලා කියන්නේ. එතනදී සලා ගන්න නැති හිතට තමයි ක්ෂණ මාත්‍ර සතිය කියලා කියන්නේ. ක්ෂණ මාත්‍ර සමාධිය කියලා කියන්නේ. කණික සමාධිය කියලා කියන්නේ. ඒකටයි ප්‍රඥාව කියන්නේ. එන දෙයට මුණ දීලා කොයි දේ ආවත් උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලා වගේ හිත එහෙමම තියාිනවා දුකක් ආවත් එකයි සැපක් ආවත් එකයි. ආලෝකයක් පෙනුනත් එකයි අන්ධකාරයක් පෙනුනත් එකයි. ආස්වාසේ පේන ප්‍රසවාසේ පේන්නේ නැහැ කිව්වත් එකයි. ආස්වාසේ පේන්නේ ප්‍රසවාසේ පේනවා කිව්වත් එකයි. ආස්වාස ප්‍රසවාස දෙකම පේන්නේ නැකවත් ඒත් එකයි. පිම්බීම හැකිලින් බැලුවත් එකයි. කොයි එක බැලුවත් මේකේ තියෙන අර මම දැන් මෙතන කියන தത്വෙට ওই එකකවත් කිට්ටු කරන්න බෑ. මම දැන් මෙතන කියනක බොහෝම යටින් විවේකීව බලනවා ඒකේ ආනාපානෙත් මත වෙනවා සද්දත් මත වෙනවා වේදනත් මත වෙනවා කොයි එක මතුනත් ඒක ඇල්ලුවොත් මම දැන් මෙතන නෑ මම දැන් මෙතන තියදී ඕන දෙයක් වෙන්නේ අර මං කියලා හිටියොත් දිගට මේ මම දැන් මෙතන කියන එකේ හිත තැම්පත් වීමක් කරන හැබැයි ඒක ප්‍රකාශ කරන්න බෑ කාටවත් පුළුවන් මෙතනින් සමාජයේ කාටට කියන්නේ මම දැන් මෙතෙන් ගියාට පස්සේ මට මේ පාටට මේක පෙනුනේ මේ සද්දෙට මේක මං ඇහුවේ මේ ගඳෙන් මම අල්ලගත්තේ මේ රසෙන් මං අල්ලගත්තේ මේ පහසෙන් මං අල්ලගත්තේ කියලා මොකක්වත් භාෂාව සම්පූර්ණයෙන් අනාතයි ව්‍යාකරණ සම්පූර්ණයෙන් අනාතයි ඒක අප්‍රකාශිත නමුත් කියවන්නේ සර තියෙනවා මෙයා කාල්ලලා තියෙන්නේ කිය. වචන නැති වුණාට කියාගෙන යනකොට තේරෙනවා දැන් දැන් අහුවෙලා අන්න ධම්මටිචිය කියන්නේ ඔන්නෝතේ. ඒක භාවනාවෙන් එන එකක් නෙවෙයි. හොඳට මතක තියන්න ඒක භාවනාවෙන් එක නෙවෙයි ඒක උප්පත්ති ඉඳලා තිබුණ දෙයක්. භාවනාවෙන් කරන්නේ ඒක මොහා කරන නීවරණ ටික අයින් කරන එක විතරයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් අයිස් කුට්ටියක් වතුරේ පාවෙනකොට අයිස් කුට්ටිය උඩ තියෙන කෑල්ල පේනවා. ඒ තියෙන වතුර කැළඹෙනවනම් යට තියෙන වතුර කුට්ටිය පේන්නේ වතුර පාට නම් පේන්නේ වතුර මඩ නම් පේන්නේ වතුරේ පාසි බැඳිලා නම් පේන්නේ නැහැ. උඩ තියෙන කැල පේනවා. අක්ෂේ සංඥාව තියෙනවා. යට කැල දකින්න වතුර සම්නික්කර පිරිසිදු වෙච්චාම උඩ කැල වගේ නව ගුණයක් යට තියෙන බව පේනවා. නීවරණ පහ නැත්තම් යට තියෙන කැල පේනවා. ඒක නිසා බුදු ඥානන්සේ සඳහන් කළා තියෙනවා. කාමච්ඡන්දේ වර්ණ ගැනීමක් වගේ. ද්වේෂයේ කුජ දාන වතුරක් වගේ. තීන මිද්දේ පාසි බැඳුනා වගේ. සැක රැලි නගිනවා වගේ. උද්දච්ච කුක්කුච්චේ මඩ වගේ. මේ පහින් කරපු ගමන් උඩ කෑල්ල වගේම යට විශාල කොටසක් තියෙනවා උඩ කෑල්ල බොහොම සුච්චමයි යට ගොඩක් තියෙනවා ආන්න එක දැකපු දවසේ පේන අපි මෙච්චර කල් රණ්ඩු කෙරුවේ මෙච්චර කල් ගහපා දුන්නේ මම සත්‍යයි උඹ සත්‍ය නෑයි කියලා මේ යට කෑල්ල දකින්නකන් තමයි දැක්කට පස්සේ අපි කවදාකවත් යන්නේ කාටවත් ගහපා දෙන්නේ තේරුම් ගන්නවා හරියට දැක්කනම් මේ ගැටුම මේ සාරම්භය එකිනෙක කියාපෑම, බොරුව, කේලම, හිස් වචන, පරස වචන සේරම ඇවිල්ලා තියෙන නොදැනුවත්කම නිසා. දන්නවනම් ඒක ගහගන්න දෙයක් නැහැ. නිස්සද්ද භාවයේයි කරනවා නම් ධර්ම කතාවක් කරයි. ඒ නිසා මේ අක්කේය සංඥාව කියන එක මේ අටුවාවේදී නානා අර්ථකතන දීලා තිනවා. නමුත් පැහැදිලිවම කියන්න පුළුවන් ලෝකයාද ඉතිහාසයේ ජීවත් වෙන જાතියක්. අද තියෙන දැනුම සම්පූර්ණ ඉතිහාසයටයි ඒක. එකක්වත් වර්තමානයේ නෑ. වර්තමානයේ යන්න බයයි. මොකද අර ඉතිහාසයට අභියෝග කෙරුවට පස්සේ ඒගොල්ලෝ ටොකු අනේ කියලා. දැන් කිසිවෙක් කැමති නැහැ අලුත් ක්ෂේත්‍රයකට යන්න. ඒගොල්ලෝ බලන්නේ අර නස්රුදීන් වගේ ලයිට් කණුව යට ගිහිල්ලා එතන හොඳට ලයිට් තියෙනවනේ. කවුරු හරි ඇවිල්ලා අහගෙන අහන ගොඩාක් ප්‍රශ්න අහන්න ඕනේ නැතුනේ කොහෙද කියලා අන්න එතකොට තමයි නස්රුදීන් කල්පනා ඒත් මිනිහට වැඩි ගාණකුත් නැහැ. නැති උනේ නම් කාමරේ තමයි මම මේ හොයන්නේ මෙතන ලයිට් තියෙන නිසා. දැන් අද ලෝකේ අද ලෝකේ තියෙන නැත්නම් ලංකාවේ තියෙන භාවනා ක්‍රම දිහා බලනද කී දෙනෙක් ජනප්‍රියතාවයේ දිගේ පිටිපස්සේ යනද අන්ධකාරව අන්ධ භූතව මෙච්චර විකාර විහිළු කරද්දී සත්‍ය සත්‍ය ඥාන නැත්නම් ඇති හැටි මේ තරම් පැහැදිලිව තියේදී අර එක එකනා පිටිපස්සේ ගිහිල්ලා අනේ කරන ප්‍රකාශන අක්කේය සංජිනෝ සත්තා මනුස්සයා කැමති නෑ දැනට අහුවෙච්චි නැති දෙයක් සත්‍ය වශයෙන් බාර ගන්න ඒ නිසා බුදුරජාණන් සඳහන් කරන ඔබ සද්ධාවන්තයෙක් වෙන්න පුළුවන්. ඒනට ඔබ සද්ධාවෙන් බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාව නැහැ කියලා අයින් කරපු දේ තුල සද්ධාව තියෙන්න පුළුවන්. මේ වගේ සද්ධාවේ ditta ධම්ම වශයෙන්ම ආනිසංස දෙකක් තියෙනවා. පැති දෙකක් තියෙනවා. ඔබ රුචි කරන දේක් තියෙනවා. ඔබ රුචි කරන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ අරුචි කියලා පැත්තක දාපු තුල සත්‍ය තියෙන්න පුළුවන්. සත්‍ය තියෙන්න පුළුවන් නිසා රුචියක් තියෙනවා මේ දෙබඩි ගතිය. ඔබ ගුරුවරයෙක්ගෙන් ඇහුවයි කියලා પરම්පරාවෙන් ආවයි කියලා බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ නාහපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. මේක තමයි ඒකට කියන්නේ සද්ධා රුචි ආකාර පරිවිතක්ක දිට්ඨි නිජනකන්ති සුතමේ ඥාන. එහෙම නැත්නම් තර්ක කරලා ඔබ දිනන්න පුළුවන්. දින්න තුල කවදාකවත් සත්‍ය නැහැ. ඔබ සත්‍යයෙන් පෙරදුනාට තර්කයෙන් පෙරදුනාට පෙරදිච්ච පැත්තේ සත්‍යය තියෙනවා. ඒ වගේම ඔබ දික්ටිගතයි. ඔබ කියනවා මම බුද්ධ ආගමේ බුද්ධ ආගම සම්මිය දික්ටි. අනික මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි. මගේ එකේ සත්‍ය තියෙන කරණක් තිබෙන්න පුළුවන්. ඔය මිත්‍යා දෘෂ්ටිකයි කියන එකේ සත්‍ය තියෙන්න පුළුවන්. සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු පහයි බුදුහාමරෝ කියනවා මනුස්සය ප්‍රමාණ කරන්න ගන්නේ සද්ධා, රුචි, ආකාර පරිවිතක්ක, දික්ටි නිජානකන්ති, ගුරුකුල මත. බුදුහාමරෝ පහම අනුවත ගන්නවා. නමුත් මතක තියාගන්න මේ පහෙන්ම මැන්නට සත්‍ය පිට යන්න පුළුවන්. ඒ නිසා මේක ඒ වගේ හිස්තල් කූඩකින් මනින්න බව දැනගෙන මනිනවනම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා භාවනා කරන යනකොට කවදාකවත් විපරිණාමය බලන්න කැමති මිනිස්සෙක් අනිච්ච සංඥාව දැක ගන්න කැමති මිනිස්සෙක් කවදාකවත් භාවනාදී පේන දෙයකට අභියෝග කරන්නේත් නැහැ මේක මොකද්ද කියලා අහන්න යන්නේත් නැහැ. ආන හැම වෙලාවම වර්තමාන චිත්තක්ෂණේ පයින්. තර්ක කරන හැම චිත්තක්ෂණයකදීම මම දැන් මෙතන කියන එක පයින්. ඒ නිසා අපි ඒ පයින් බව දන්නවනම් ප්‍රශ්නයකට ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ උතුම් මේ වර්තමාන මොහොත උතුම් නෑ කියන හැම වෙලාවකම Taman විහිං ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එකකුසෙයි කියලා Tamanටම අවවාද කරගන්න පුළුවන් නම් බේරෙනවා. නැත්තම් අපි නිතරම ওই තර්ක දිගේ ගැටුම දිගේ එහෙම නැත්තම් සැකේ දිගේ වැඩ කටයුතු කරනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න හැම උපන් හැම සතෙකුටම හැම මිනිස්සෙකුටම ওই වර්තමාන මොහොත කියන එකට අයිතියක් තියෙනවා. කිසිම කෙනෙකුට බෑ තව කෙනෙක් වර්තමාන මොහොතේ එළඹීම වළක්වන්න. වළක්වන එකම දේ තමයි තකතිරුකම. මෝඩකම. ඒ වර්තමාන මොහොතේ එහා තියෙන මොකද්ද කැමැති. ඒ තයිකින් කියන්න තියෙන අපි වර්තමාන මොහොතට වෛර කිරීම තමයි අපේ ප්‍රධානම විනෝදාංශය. මම දැන් මෙතන කියන එකට වෛර කිරීමටයි මේ සියල්ලම හැදලා තියෙන්නේ. ඒක තමයි ප්‍රධාන විනෝදාංශය නිසා අපි ඔක්කොමලා කතා වෙන ගන්න ඕනේ. හොඳයි. අපි මේ අපි දැනගෙන මේ වර්තමාන පැන්නීමට ගත කරන ජීවිතය අපි උත්සාහ කරමු දුවන ආශ්‍රය කුඩ අලපුල් ගෙඩියක් තියන්න වගේ කෙලින් කරපු ඉදිකටක් උඩට අබවක් කරලා කවදා හරි අබෑටයක් කෙලින් හිටින්න වගේ මම කොහොම හරි වර්තමාන මොහොතේ හිත පිහිටවනවා ඒකයි මම කලියුත්තේ කියනොට ඒකට කියන්න බෑ කාමසප්ප විඳලාවිල්ලා මේක කරන්න ඕනයි කියලා කාමසප්ප විඳලාවත් මෙතෙන් එන්නෙත් නැහැ ඒ නිසා මේ ප්‍රයත්නේ බුදුජානනාංශ කියනවා සාන්දෘෂ්ටිකයි අර වගේ කාලික නෑ. ඒ නිසා අර දෙයයන් මේක කියනකොට දෙයියෝ බොහෝම බැගෑපත් පුත්‍රජානන්සර කියනවා තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. මට දෙන ඕගොල්ලන්ටත් එච්චරයි කියන්න තියෙන කියලා. ස්වාමීන් වහන්සේ නම් පැයකට වැඩිය බණ කිව්වා තේරුණේ නෑ. හැබැයි ඒක නම් මට টොප් එකට තේරෙනවා. නමුත් මං අරින්නෙත් නෑ. ඒකම කියනවා. ඒකම කියන අපි බලමු බුදුහාමුදුරෝ ඒක තේරුණා නැතුණාට පස්සේ අනිත් දවසේ මොනවද කියන්නේ කියලා. ඒ නිසා අපි මම හිතන්නේ හෙට නෙවෙයි අනිත් ආයෙත් ධර්ම දේශනාවට එකතු වෙනවා. එකතු වුණාට පස්සේ බලමු ඒ දෙයයන් ආංශිකේ අනුකම්පාවෙන් බුදුරජාණන් ආංශේ එයාට විවිධ උපක්‍රම මාර්ගයෙන් මේ කාරණාව විස්තර කරලා දෙන්න හදන ප්‍රයත්නේ අදී ඒ ප්‍රකාශයත් එක්ක අද දවසේ ධර්ම දේශනාව අපි නතර කරනවා. සිල් දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා